දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් සිල්මෑණියනි සියලු දෙනා මේ අනිකුත් සියලු සද්ධා බුද්ධි සියලු දෙනා ගෙම අවසරයි අද අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාව වෙන් කරගත්ත පරිදි ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා ඉතින් අපි එකම පිරිසක් නිසා කොහොම දන්නවා මේ කරන වැඩපිළිවෙල ඒ අනුව අපිට මේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙනවා ඒ අනුවත් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගත්තා ගත්තත් බලාපොරොත්තු වෙමු ප්‍රශ්න සාකච්ඡාව යන අතරවාරදී තියෙනවා නම් අතු කරන්න ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ කිව යුතු යමක් ඒක ඉදිරිපත් කරන්න අවස්ථාවක් කරගන්නේ මම සියලු දෙනාගෙන්ම ආරාධනා කර සිටිනවා ඒ විදිහට ක්‍රියාකාරී සහභාගීත්වයක් ලබා දෙන විදිහට. ඒ අතරමැද අපි මේ අතර වාරදී අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරගෙන සාකච්ඡාව පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. Uh, dear sister, we uh, this is the time we have allocated for the question and answer session. So, being we are the same people, uh, many are presenting the written questions. So, we'll start with the written uh, questions. But meanwhile, I invite cordially everyone to take part while taking this uh, session. If there are any questions or any statements as the discussion going on. හොඳයි ඉදිරිපත් කරමු. ගරු ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨිය පිළිබඳව සුතමේ ඥානය නැතිව භාවනා කිරීමෙන් සම්මා දිට්ඨිය පහළ කරගන්න. මේක ඇත්තටම යර මම ඊයේ දේශනාවේදී එහෙම නැත්නම් මේ ධර්ම ධර්ම දේශනාදී මතක් කරගත්ත විදිහට ඒ සරුවචනාංශගේ ස්ථිරසාර ප්‍රකාශයක් තියෙනවා සුතමේ මේ සම්මාදිට්ඨිය කියන එක කවදාකවත් මේ සරුවචන් වහන්සේට ඇර එහෙම නැත්නම් කියත හැකි සරුවචන් වහන්සේට සහ පසේ පුත්‍රයන් වහන්සේ නමකට ඇර ස්වයම්භූව පහළ වෙන්නේ නැහැ ඒක අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷයෙන් තමයි පහළ වෙන්නේ. ඒ නිසා කොච්චර භාවනා කරත් උදාහරණයක් වශයෙන් කියනවා නම් සරුවචනාසිට පහළ වෙන්නේ ඉස්සර හොඳ පිං ඇති ඇත්තෝ භාවනා කරන්න ඇති. නමුත් ඒ ඇත්තන්ට පහළ මුණ්ඩ ඇති කම්මසකතා ඥාන සම්මාදිටිය පහළ වෙන්න ඇති සමත සම්මාදිටිය. නමුත් මේ ප්‍රධාන පරිවර්තනය නැත්නම් ප්‍රධාන හැබැයි වෙනස ඇති කරන මේ විපස්සනා සම්මාදිටිය පහළ වෙන්න බෑ. ඒක පහළ වෙන්න නම් පරතෝ ഘോഷය අනුන්ගට ඇහුම්කන් දීම සිද්ධ වෙන්න ඕන. So the question is whether there can be any uh, correct view. The, the middle path arise only mere by meditation or by practicing. But when you read the Sammaditti Sutta, you find in the uh, Anguttara Nikaya, the book of two, It says without the, without listening to the omniscient one or his uh, enlightened disciple or the non-disciple, uh, it will never arise by itself to individuals. So therefore, it's a uh, definitely answer is no. There won't be any uh, correct view arising just mere by meditation uh, that means without the book knowledge, without the theory knowledge. බුද්ධතම සංඝයා ත්‍රිවිධ රත්නයේට ස්වාමීන් වහන්සේට සමාධි නිමිති පූජා කරමි. සමතහන්දී භාවනා නිමිති යොමු කරන ජීව වහන්සේට. එසේ කළ කිරීමෙන් ශක්තියක් ඇති වේ. එහි වරදක් තිබේ. මට දෙන්න වැඩක් නැහැ. අර මේ ත්‍රිවිධ රත්නයේ දෙන එක නම් බොහොම වටිනවා. ඒතකොට මාත් අහුවෙනවා. ඈ ඉතින් ඒක නැතුව ආය වෙනම දේවාලයක් හදලා පඳුරු දැම්මට ඒක හරියන්නේ නැහැ. ඒකෙන් තියෙන්නේ මුදිතාව. ඒකෙන් තියෙන්නේ ඇත්තටම මේ අපි යුනිවර්සිටි එකට ගියා නම් ඒ යුනිවර්සිටි එකේ ඒ ප්‍රොෆෙසර්ට ගරු කරන්න ඕනේ ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න. එහෙම නැතුව ඒ ශාස්ත්‍රය පිටින් නැහැ. අන්න ඒ වගේ දෙයක් තියෙන ඒක නිසා ඒක මේ ඇත්තටම මේ අවබෝධ වෙන්න වෙන්න භාවනා වෙන්න වෙන්න ඒ ගෞරවය වැඩෙනවා. මෙතනදී ඒ වැඩෙන්න ඉස්සෙල්ලා සම්ප්‍රදාන කූලව කිරීමක් මෙතන කරන්නේ. නිකන් හරියට අපි නියම අම්මා කෙනෙක් වෙන්න ඉස්සලා නියම තාත්තා කෙනෙක් වෙන්න ඉස්සලා සෙල්ලම්ගයක් හදාන අම්මා වෙනවා තාත්තා වෙන්නේ. අපි දන්නවා ඉස්සරහට මෙතන තමයි යන්නේ කියලා ඉතින් සෙල්ලමට වගේ ඒ කරන්නේ ඒකම තමයි ඔය කරන්නේ. බුදුහාමුදුර කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ අපි ඒ ගෞරව කරන්නේ මේ අපි තාම අවබෝධ ඥානයක් ලැබලා නැහැ. නමුත් සම්ප්‍රදායක් වශයෙන් ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රඥා මුල් කරගෙන නෙවෙයි ශ්‍රද්ධාව මුල් කරගෙන කරනවා ප්‍රඥා මුල් වුණාට පස්සේ ශ්‍රද්ධාව නැති වෙනවා මේ යම් ප්‍රශ්නයක් මගෙන් කියලා තියෙනවා මේකට මම දැනගන්න තොපි යම් කිසි ශක්ති දෙකක් ඇති වුණා කියන්නේ මෙතනදී උදාහරණයකට ගත්තොත් කරුණාවයි ශ්‍රද්ධාවයි දෙක ඇති වුණා උදාහරණයකට කියනවා නම් අද ඔබ වහන්සේත් මේ මහා සංඝරත්නයත් මේ ස්ථානයේ මහා කරුණාවෙන් පින්ඩපාති පිණිස වඩිනවා. එතකොට මේ කඳුලින් බැහැගෙන බොහොම අනිසට මිනිස්සු ඇවිල්ලා දීපෝ එකක් තියලා ඒක උඩ ආහාර තියලා බොහොම ශ්‍රද්ධාවෙන් මහා සංඝරත්නයට දන් පිළිගන්නවා. ඒකට මෙතනදී එකතු වෙන්නේ කරුණාවයි ශ්‍රද්ධාවයි කියන දෙක. ඒ ප්‍රභවයන් දෙක එක ඇති වීමෙන් යම්කි ශක්තියක් ඇති වෙන මේ බුද්ධ ධර්ම ඉදිරියට ගෙනියන්නට මේ භාවනාව වගේ දේවල් වලට මේ ප්‍රබල ශක්තියක් ලැබෙනවා නේද? එහෙම නැත්නම් ඒකෙන් ඇති වෙන ධෛර්යය කුමක්ද? ඇත්තට අර කරගෙන යන ඇත්තන්ටත් එහෙම නැත්නම් කරගෙන යන ඇත්තෝ ඉස්සරහින් තියෙන සද්ධාව පිහිටවගත්ත ඇත්තන්ටත් සද්ධාව වැඩෙනවා වීරිය වැඩෙනවා ඒ ඒ ධර්ම දෙක වැඩෙනවා. ඉතින් ඒ මතුමැත්තේ වැඩිච්ච සද්ධාවෙන් වීරියෙන් ඒක සතියට යොමු කරගත්තොත් يعني මේ වෙන සම්මා දිට්ඨිය කියන වචනේ අපි සතියෙන් ප්‍රතිස්ථාපනය කරලා සතියට යොමු කරගත්තොත් ඊට පස්සේ සමාධි ප්‍රඥාවටත් වැඩෙනවා. ඒකට පංචේන්ද්‍රිය ධර්ම වැඩෙන්න හේතු වෙනවා. එහෙම නොවුනොත් අපේ ගෙවල් දොරවල් වල ජීවිතේ තියෙන දිගටම කංකටොළු පශ්චාත්තාප එතනින් ගියාම මේ අර කෑදේ ගඳයි දුන්දේ සුවඳයි කියන සංකල්පේ තියෙන. ඉතින් මේ වගේ දෙයක් වුණාට උනහම් පස්සේ අහම්බෙන් වගේ Tamanට හම්බෙච්ච සුද්ධ පුඤ්ඤලාභය ලබාගෙන මේ මිනිස්සු දවල් පුරාම අර දහසකුත් කංකටොළු මැද ජීවත් වුණාට ඒකෙන් මේ තිරියම් වෙන ගතියක්. ඒකෙන් හිත අලුත් වෙන ගතියක් තියෙනවා. මරණ මොහොතේදී හරි සතුටු වෙනවා. අපි මේ වගේ වැඩක් කරයි කියලා. ඉතින් ඒක වැදගත්ම වෙන්නේ ලැබෙන ශක්තිය, ඒ කියන්නේ සද්ධාව නැත්නම් වීර්ය කියන දේවල් පුළුවන් තරම් මේ එතන එතනම ආයෝජනය කරනවා නම් සතියට, එතන එතනම ආයෝජනය කරනවා සමාධියට, එහෙමනම් මේ අකාලික බව වැඩි. එහෙම ආයෝජනය වුණේ නැත්නම් මේවා කාලික ධර්ම බවටපත් වෙනවා ඒවා මෝරලා දවසක උපදි සම්පatti ලබා දෙනවා එහෙම නැත්නම් භව භෝග සම්පatti ලබා දෙනවා නමුත් ඒක මේ බුද්ධහතුත්මයන් වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ ලැබිච්චා මේ වගේ ප්‍රමෝදයක්, ප්‍රීතියක්, පිනක්. ඒක පුළුවන් තරම් අර සතිය පිහිටවීමට සතිපත්තහනෙට භාවනාවටම යොමු කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ලැබිච්ච අර පුංචි මුදල හොඳ ව්‍යාපාරික තැම්පත් කරනවා. වහා ප්‍රතිඵල ලැබෙන්න ඉඩ තියෙනවා. බුදුහාමුදුරන්ගේ සත්‍ය ඥාන ගැන සඳහන් කළ තැන ප්‍රධානම බල සම්පන්නම ඥානය වශයෙන් මහා කරුණාව සමාපatti දුර ඥානය ගැන තමයි සඳහන් කරන්නේ. මේ කරන දේවල් වලින් ඒ වගේ බෝධි ධර්ම පුරන්නට ආරම්භයක් වගේ දෙයක් කාට හරි කරන්න පුළුවන්. ඇත්තටම අපි බැලුවොත් මේ ඉස්සරහින් ගෙලින් දෙමළ මිනිස්සු වගේ තමයි අපිට පින්න පාත බෙදන්නේ. අවස්ථා තුන් හතරකම දෙමළ මිනිස්සු බෙදනවා. ඉතින් මේ මිනිස්සු දෙන්නේ ওই බුද්ධ ධම්ම සංගාදාහක නෙවෙයි. ඒගොල්ලන්ට ඉතින් අර හොඳ දෙයක් කරනවා කියලා. හොඳ දෙයක් කරන ගමන්ගේ දෙයයන් වහන්සේ අදහගෙන දෙනවා. ඉතින් මේකෙන් අර Taman යන රැල්ලෙන් නැමියාවක් ඇති කරලා දෙන්න වෙනස් දෙයක් හිතන්න ඒ මිනිස්සු පෙළඹෙනවා. ඉතින් ඒක නිසා මේ යම් පරිණාමයකට නැත්තම් පරිණාම ගැන හැබැයි වෙනසකට වුණත් මේ තුඩු දෙන්න ඉඩ තියෙනවා අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි නරක දෙයක් කරනවා නරක දෙයකට හැරෙන්න පුළුවන්. මේකෙදී නරකට හැරෙන්න තියෙන ඉඩ අඩුයි. හොඳ පැත්තට හැරෙන්න තියෙන ඉඩ උගක් වැඩි. ඒ නිසා ඒක මේ මේ ඒ පින්ඩපාති වඩන වගේ දේවල් මේ හැම පැත්තෙම සර්ව සුබ වැඩ. මොකද්ද මේ ප්‍රශ්නේ මොකද්ද මේ භාවනාවට ඉඳගත්ත මේ බුද්ධ ධම්ම සංගයන ත්‍රිවිධරත්නයටද කරු ස්වාමීන් වහන්සේට මාගේ ජීවිතේ පූජා කරමි. කමඨාන්දී භාවනා මගට යොමු කළ ඔබ වහන්සේට කියලා වරහන් කරලා තියෙනවා. එක විට එසේ කිරීමේ වරදක් තිබේ. අපේ ඉංග්‍රීසි කියනවා the question is uh, the, the question is when you uh, it's a presented by a meditator it says that uh, uh, just before sitting or just after sitting before I contemplate on the primary object I pay my respect and uh, pay my gratitude to the Buddha, the Dhamma, and the Sangha, and then to the teacher. The question is asking, by doing that, uh, can I get or may I get uh, good energies, good stimulation for the meditation? Of course it is yes. But uh, the, specifically to the teacher, not necessarily because it has been already uh, encountered when you are talking about the Sangha. So just by remembering or just by refreshing your uh, refugee to take refuge to the three triple gems, uh, it is of course uh, developing a good vibes, good vibrations. ඒත් සංගම තමයි. එතන සංඝ කියලා කියන්නේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ ඇත්තම කියන යෝගාවචරය සංඝ ගණයට වැටෙනවා. ඒ සම්මියක් දෘෂ්ටියෙන් කටයුතු කරනවා නම්. ගුරුවරයා විතරක් නෙවෙයි. සෑම ප්‍රඥාන්තියක් අවසානයේදී දෙවියන්ට මලකින් ගාතින්ට සත්පුරුෂයන් පින් අනුමෝදන් කරනවා. එම අවස්ථාවේදී සියලු වේදනා නැති නැවත භාවනා විදිහටම කරගෙන යාමට හැකියාවක් ලැබේ. ඒ සමාධි සුවේද අවරන්දා කියන එවිට ආලෝකයක් සමගම ආස්වාස් ප්‍රස්වාසයක් යන්තම් වැටෙහි සිත ඊතා තැන්පත් බවක් දැනේ. ඔච්චර ඇත්තටම පරියන්කේ ඉවරයක් කියලා ගන්න නැතුව ඒ වෙලාවේ පටන් ගත්තා නම් හරි වැඩේ. දැන් ඔය කියලා දෙන පරියන්ගේ අවසානය ආවයි කියලානේ. අවසාන කෙරුවට පස්සේ හිත නැගිටිනවා නම් ඒ ගත් එකෙන් දිගට ගෙනියන එකයි තියෙන්නේ. ඒක සමාධියක් නෙවෙයි නමුත් හිත අලුත් වීමක් වෙලා තියෙනවා. හිත මේ අර ගෙනිච්ච ගමනෙන් කඩලා පිබිදීමක් ඇති වෙනවා. පිං බහදා බෙදාගැනීමේ ඇති වෙන අනුමෝදනාව නිසා එතන මෝදනයක් ඇති වෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් භාවනාවට ඒක හොඳයි. සාමාන්‍ය චාගානුස්සතිය කියලා කියන්නේ එහෙම දෙයක්. එහෙම නැත්නම් බුද්ධානුස්සතිය කියන්නේ එහෙම දෙයක්. බුදුන්සේගේ ගුණ සී කරනවා. Taman දීපු දානයක් නැවත සිහිපත් කරනවා. මේ සිහිපත් කරනකොට කරනකොට ඒකම අරමුණ දේවතානුසතියත් වෙනවා එහෙම. ඒකම අරමුණු කරගෙන හිත පහදිනවා. හිත කීකරු වෙන ගතියක් එනවා ප්‍රමෝදයට ප්‍රමෝද ප්‍රබෝධ තත්වයකටපත් වෙනවා. ඒක මේක කරන්න හදන්නේ පින් අනුමෝදන් කරනකොට මේ කියලා තියෙන්නේ පරිචය අවසානයේ. නමුත් ඒක පරියන්ක අවසානයක් වෙන්න දෙන්නේ නැතුව දක්ෂ යෝගාවචරයා ඒක වාසියට හරව ගන්න ඕනේ හම්බෙච්චි ගැම්මේ තව දිගට භාවනා කරන්න. ඒක මොකක් වුණත් කමන්නේ සද්ධාවද, වීර්යයද, සතියද, සමාධියද, ප්‍රඥා මොකක් වුණත් කමන්නේ. ඒක පැයක් කරන්න ඕනේ දිගට අය වගේ අවස්ථාවක් හම්බුනා නම් දිගට වාඩි වෙලා ඉඳලා ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ දැන් හිතට දැන් බැටරිය අලුතෙන් charge වෙලානේ දැන් තියෙන්නේ. ලැහලා තිබුණ බැටරිය අලුතෙන් charge වෙලා එහෙමනම් දිගට යන්න පුළුවන්. පරියන්කේදී වේදනාව ආවිද වරන් කළ දෙනා සමහර අවස්ථාවලදී කියලා වේදනාව ගැන මෙනෙහි කරන විට වේදනාව තවත් දැඩිව දැනෙනවා. ඒ විට කිසිසේත්ම එම ඉරියව්වේ සිටීමට නොහැකි වේ. ඒ දැඩි අධිෂ්ඨානයේ වේදනාවෙන් යෙදී සිටියොත් ඒ භාවනාවට යොමු සමහර විටක එහෙම කරන්න සිද්ධ වෙනවා. මේ කියන ප්‍රශ්නට උත්තර දෙන්න අපිට නිකන් සාමාන්‍යයෙන් උපකල්පනය කරන්න වෙනවා වේදනා මට්ටම් තුනක් එකක් තමයි ප්‍රයත්නයකින් එහෙම නැත්නම් විශේෂ යෙදීමක් නැතුව නිකම්ම කරගෙන යන භාවනා නිසාම යටපත් වෙලා යන වේදනා. සමහර ඒවා තියෙනවා එහෙම නෙමෙයි ඇවිල්ලා ඉස්මතු වෙනවා පොඩි ප්‍රයත්නයක් කරනකොට එයා යටපත් වෙනවා. දැන් මේ කියනවා ඊට වැඩි ප්‍රයත්නයක් කරත් මූණට මූණ දාලා රණ්ඩු කරලා තමයි එක්ක යටපත් වෙන්නේ නැත්නම් අපි යකට යටත් වෙන වෙලාවක් එනවා. ඒ වගේ වෙලාවල් වල අපි 10 15 සතාවක් යටත් වෙනවා. ඒකට හිතේ ශක්තියක් ආපු වෙලාවට හිතනවා මේක හරහා යන්න ඕනයි කියලා. ඉතින් එතකොට කල්පනා කරුවොත් එවැනි අවස්ථාවක යෝගාවචරයට හැකි සංඥා මතුවෙච්ච අවස්ථාවක් බැලුවොත් ඒ යෝගාවචරයට කල්පනා කරන්න පුළුවන් මේ වේදනාවේ මුල නෙවෙයි දැන් ඉන්නේ මැදත් සෑහෙන දුරට ගිහිල්ලා. දැන් මේක ඒකටම උරුට්ට වෙලා හිටියොත් මුණ දිගන හිටියොත් සමහර විටක වේදනාවේ අවසානය දැකගත්තොත් ඒක ආයේ බැටරි charge වෙන අවස්ථාවක්. ඒක බොහොම ධෛර්යය ඇති කරන අවස්ථාවක්. ඒක නිසා වරින් වර වරින් වර මම 10 15 සැරයක් යටවත් වුණාට ඒක වේලාවකට හරි වේදනාව හරහා යන්න. වේදනාවට මූණ දෙන්න වෙනවා කරන්න පුළුවන් කියන වේලාවල් යෝගාවචරයගේ ඇති චිත්ත ශක්තිය අනුව මතුවෙනවා. මම මෙහෙම කිරීමේදී වේදනාව එහා පැත්ත දැක්ගත්තොත් මේ නිමා වෙලා යන පැත්ත දැනගත්තොත් නැත්නම් වේදනාවේ ඇතිවීම පැවතීමේ නැතිවීම දැක්ගත්තොත් ලොකු අදිෂ්ඨාන ශක්තියකින් තමයි තටන දිනන්නේ. ඊට පස්වෙනි දවසේ ඒ වේදනාව දරා ගන්න පුළුවන් වේදනාව ගන්න වැටෙනවා. ඊටත් වැඩි වේදනාවට ගිහිල්ලා ආය හැප්පෙනවා. මෙහෙම ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ අර ප්‍රතිශක්තිය ඉමුනිටි එක වැඩි වෙවි වැඩි වෙවි වැඩි කවදා හරි මරණ වේදනාව හා සමාන වේදනාවක් හරහා යන්න පුරුදු වෙන්න ඕනේ කියලා කියනවා. නැත්නම් අමෘතයටපත් වෙන්නේ මූර්තය හරහා. අමරණීයත්වයට අපිටපත් වෙන්න ඕන මරණය හරහා යන්න ඕනේ. මරණය හරහා යනවා කියලා කියන්නේ අපි දවසින් දවස භාවනාදී කරන්නේ මේ මෙතෙක් කල් අත්විඳපු නැති වේදනා මට්ටම් වලට පුරුදු වෙන්න යනවා. ඒක එකක් භාවනා කරන්න ඉස්සලම සමහරු එවැනි දේවල් වලට වීරත්වයේ සහිතව උපදිනවා. දෙක ඊට ඉස්සලා කරන ඒ කියන්නේ වේදනාව එනකම් කර භාවනායේ තිබුණ සති සමාධි මට්ටම නිසා තමයි පණරේ ලැබෙනවා. මේ පණරේ ලැබිච්චාම හිතනවා මම අද හැප්පෙන්න ඕනයි කියලා. අන්න ඒ වගේ වෙනකොට තමයි අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වේදනා කියන චෛතසිකයේ දිගේ අපේ ප්‍රතිශක්ති අපේ මේ චිත්ත ශක්තිය වඩන්න. ඉතින් ඒ නිසා ඒක මේ බලාපොරොත්තු වෙන්න ඕනේ වෙනදා පුංචි ලොකුයි කියපු වේදනාව අද පුංචි කරගන්න. ඒක කෙරුවට පස්සේ තමයි ඊගාදාස ඊටත් වැඩි ලොකු වේදනාවට මූණ දීමේ මේ ශක්තිය එන්නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ ගණන් ප්‍රශ්න පත්‍රයක් ගත්තාම මේ ගණන් ප්‍රශ්න පත්‍රයේ හොඳට කියවලා ලේසිම ගාන හදලා උත්තරය අරගන්නයි කියලා. එතකොට හිත ධෛර්යමත් වෙනවා. හරි මේ ගාන හැදුවා. ඒකට අවශ්‍ය ප්‍රමේය මතක් වුණා, සමීකරණ මතක් වුණා. හරියට ලිව්වා උත්තරය ගත්තා. එතකොට එයාට ශක්තියක් එනවා ඊගාව ගානට යන්න. ඊගාව ගානත් හොඳට වීකියව කියවලා ඒකත් හදලා උත්තරය ගත්තොත් එnde එnde එnde එnde එnde අර මේ අමාරු ගණන් වලට යන්න පුළුවන් ධෛර්ය ප්‍රශ්න පත්‍රයේ හදිද්දිම ඇති වෙනවා. අමාරුම ගානෙන් පටන් අරගෙන ඉවරලා වැරදුනොත් ඊට පස්සේ වෙන්නේ අර හිත අවුලුනොත් එහෙම අර වෙනදා ලේසියට තියෙන මේ දැනට පස්සට දාලා තියෙන ප්‍රශ්න බව කරගන්න බැරි වෙනවා. ඒ නිසා ලේසි තැනින් පටන් අරගන්න කියනවා. අරගෙන වේදනාව පුංචි තැනින් පටන් අරගෙන එන්නේ එන්නේ එන්නේ හැමදාම ඊට වැඩි අශීරු උත්සන්න වේදනාවට පුරුදු කිරීම තමයි ආනුපූර්ව වැඩ පිළිවෙල වෙන්නේ භාවනාවේ. තියෙනවා. දැන් අර වේදාව දැඩිව දැනනකොට අර ගැටීම ගැටීමක් ඇති කරගත්තොත් ඒක තවත් උත්සන්න වෙන ගැටීමක්. ඔය ඉතින් මෙතෙන් එනකොට ඒ යෝගාවචර ඒක දෙසරත් තුනක් විඳලා තියෙන. පුංචි වේදනාවල විඳලා තියෙනවා. මඳහත් වේදනාවේදී ජයග්‍රාහීව විඳලා තියෙනවා. ඒ නිසා මේ ගැටුම නාස්තික පැත්තට යොදන්නේ. ඒ කියන්නේ ද්වේෂ අනුසේ එන විදිහට යොදන්නේ නැහැ. නමුත් වේදනාවත් එක්ක සතිය ඒ ඒ එන වේදනාවේ මට්ටමට මානසිකාර යොදන්න නම් ඒ දෙක අතර මූණට මූණලා ගැනීමක් වෙනවා. සටන් පෙරමුණ දෙකක් එකතු වෙනවා වගේ නේද? එතකොට නිකන් පොරකන බල්ලෝ දෙන්නේ ගොරවගෙන ගොරවන ගොරවන ලං වෙන්නේ. අනිවාර්ය උත්සන්න භාවයක් එනවා. ඒකෙන් තමයි යෝගාචර දැනගන්නේ ඊයේ නොකරපු විදිය මට්ටමේ දරුණු වේදනාවක් එක්කයි මේ අද මේ මේ සටන යන්න හදන්නේ කියලා එයා දැනගන්නේ. ඒ වේදනාව වෙනකොට නිකන් වැස්ස වහින්න ඉස්සලා අකුණු ගහන්නා වගේ ගොරවන්නා වගේ එන සද්ද වලින් තමයි. වේදනාව තියාගෙන ඉන්න එක දුන්න එහෙම නැත්නම් ඉරියව්ව වෙනස් කරලා මූල කර්මස්ථානයට ආපහු හිත යොමු කරනවා. මෙතන කරන්න හදන්නේ වේදනාවටම දෙන්න හදන්නේ. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා අරමුණේ ඉඳලා වේදනාවත් හොඳට අවබෝධ කරලා මේක මෙතෙක් නොවිඳපු මට්ටමේ මෙතෙක් කල් යටත් වෙච්ච බය වෙච්ච වේදනාවක් අද මෙයත් එක්ක මම සටන් කරන්න ඕනෑ කියලා යෝගාචර උරුට්ට වෙන වෙලාවල් එනවා. ඒ වෙලාවලදී මූල කර්මස්ථානට යන්නේ ඒක නෙමෙයි කරන්නේ. ඒ වෙලාවට කරන්නේ මේ වේදනාවට මේ ලෑස්ති වෙලා එල්ල වෙනවා. උරුට්ට වෙනවා. මූණ දෙනවා. වරදින්න පුළුවන්. නමුත් දවසක එහෙමම ගිහිල්ලා එහා පැත්ත දාගන්න වේදනාව බිම දාගන්න තමන් මිරික ගන්නවා. අන්න එතකොට එනවා ශක්තියක් මේ ඒ යෝගාවචරයට එන භාවනා ජීවිතයේදී ඉහළට යනකොට යනකොට ඒ වගේ මේ ශක්තිය වලින් ඒ වගේ ජයග්‍රහණ වලින් අදිෂ්ඨාන ශක්තිය වැඩනවා චිත්ත ශක්තිය වැඩනවා ඉතින් ඒ නිසා ඒ යෝගාවචරය මේ බලාපොරොත්තු වෙනවා හෙට මීටත් වැඩි වේදනාවක් ආවොත් මම මේක අරින්නේ නැහැ මම පුළුවන් තරම් ඒක හරහා යන්න බලන්න ඕනේ කියලා ඒ මේකට ඉතින් වීරියට වැඩි වීරත්වය කියලා තමයි කියන්නේ උදෑසන පරයන්කේදී පරයන්ක කීපයකදී වේදනාවට දැඩිසේ මුණ දීලා වේදනාවෙන්ම පරයන්කේ ඉවර කරගලා හිටපු අවස්ථාවකදී පෙරේදා වංශයෙන් නම් සාකච්ඡා වෙනලාදී උපදෙස් ලැබුණා මේ වේදනාවේදී මට වෛද්‍ය තරහ දේශසිතවිල්ලක් ආවා කියලා ඒනවා දැක්කා කියලා ද්වේෂ ගන්න නැතුව මේකට මුහුණ දෙන්න ඕනේ කියලා උපදෙස් ලැබිච්ච එක මතක් වෙලා ඒත් ඉවසගෙන හිටියා ඒ වේදනාවෙන් ඉඳෙන්නම දරුණු විදිහට උලකින් අනිනවා වගේම දැනුණා. ඒත් එක්කම ඉබේම කකුල දිග ඇරුණා. බලක යන්න බැරි වුණා. කකුල දිග ඇරෙලා ඒ වේදනාව එහෙමම තිබුණා. වෙනස් කරා කියලා වේදනාවේ වෙනසක් ඇති වුණේ නැහැ. ඊට පස්සේ තමත් දැඩි උත්සාහයකින් ඒක දිහා බලාගෙන ඉද්දී සැලේ වේදනාව ඒ විදිහට තමයි ඉදිරියට ඒක තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ එහෙම මේ දිගට දිගට භාවනා විශේෂයෙන්ම මේ වගේ අර රිට්‍රීට් එක වගේ ඉන්නකොට අර ඊයේ ශක්තිය අදට අද ශක්තිය හෙටට ක්‍රියාත්මක වෙනවා. gedaratorē කරනකොට එහෙම අර චිත්ත ශක්තිය එක දිගට වැඩෙන්නේ නැහැ. මොකද අතරමැදි ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. මේ බලාපොරොත්තු සුන් වෙන Tamanට මේ බලාපොරොත්තු කඩවිච්චි තත් වෙනකොට අර සූදානම් ශරීරය කියන එක අඩු වෙනවා. මේ වගේ වෙලාවල වගේ යම් යම් සද්දවලට මුණ දීමේ ශක්තිය, වේදනාවට මුණ දීමේ ශක්තිය, ඉතින් ගාම හිතවිලි රටාවල් වලට මුණ දීමේ ශක්තිය ක්‍රමයෙන් වැඩෙනවා. මොකද සතිය එන්න එන්න එන්න පන්නරේ යනවනේ. මම කියන හොඳට යන යෝගාවචරයක් නා. සමාධිය එනවනම් එයා ඒක දැනගන්නේ ප්‍රගති පරීක්ෂණ වශයෙන්. මම ඊගා පන්තියට යන්නම් දෙකේ පන්තියේ ඉඳලා තුනේ පන්තියට යනනම් දෙකේ පන්තියේ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න. ඊට පස්සේ තුනේ පන්තියේ හතරට පන්තියට යනවා ඊට වැඩිය අමාරු ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න ඕනේ. පහේ හතර ඉඳලා පහට යනවා ඊටත් එදී අමාරු ප්‍රශ්න. ඉතින් ආයේ දිගින් දිගට දිගින් දිගට ප්‍රශ්න පත්‍රය අමාරු වීම Tamange දක්ෂකමක් ප්‍රගමනයක් ප්‍රගතියක් විදිහට සලකනවා. කම්මැලි එක්කන බලාපොරොත්තු වෙනව නෑ නෑ මට සමාධිය තියෙනවනේ සමථ හතිය තියෙනවනේ මම සිල්වන්ත නෑ මට වේදනාව එන්න බෑ මම ළඟට ඇවිල්ලා කවුරු කහින්න බෑ සද්ද ඇහෙන්න හොඳ නෑ මට හිතවිලි එන්න නරකයි මොකටද එහෙමනම් මේ භාවනාවෙන් වැඩ කියලා එයා හිතාගන්නේ නිකන් මේ කම්මැලිකමට පුබ්බඩකමට කරුණු හොයනවා එන්නේ දක්ෂ යෝගාවචරය කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා එන්න තියෙන ටික එනවනම් අයියහද්දි තියෙන වෙලාවෙදී මට මේ ටික බලා ගන්න. ඒකෙ වෙන්නේ මොකද්ද? මගේ පන්නරේ වැඩිනවා. මගේ තියෙන මූලදීමේ ශක්තිය මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන ශක්තිය වැඩෙනවා. මෙච්චරයි මාත් එක්ක යන්නේ සංසාරේ. ඊගාවාත්මේ දක්වම යන්නේ මේ ටික. ඉතින් ඒ නිසා පුළුවන් තරම් එන එන අභියෝගවලදී ඒකෙන් අවස්ථාව අරගෙන ප්‍රතිශරින්න ඕනේ. කවදාහකවත් නරකයි ඒ සඳහා දුක් ඉල්ලන්න. ඉල්ලුවොත් වෙන්නේ මොකද්ද? අත්තිකිලමතාන යෝගයට වැටෙනවා. ඒ වගේම නරකයි තැප හොයන්නේ වෙලාවේදී. ඒකෝර කාමසුකල් යෝගයට වැටෙනවා. එන දුක්වලට එන වේදනාවලට ඒ කියන්නේ එන sannivedana මොන දේ හරි කිසිම බාධාවක් නොකර ඉන්න අරින්න ඕනේ. එnde ඇරලා පුංචි වේදනා ඔහෙ යන යන්ත්‍රයට මෝලට දාලා අරිනවා. මදහත් වේදනා ටිකක් මෙනෙහි කරලා හෝ මූල කර්මත්තනේ මෙනෙහි කිරීමෙන් හෝ යටත් කරගන්න. යටත් කරනවා වරින් වර වරින් වර අර වගේ බරපතල දෙයකට දැම්මට පස්සේ තමයි තේරෙන්නේ මට ඊයේ නම් මම මෙවැනි වේදනාවට පෙරදෙනවා. අද නෑ මම මූණ දෙනවා. එහා පැත්ත දකින්නවා කියලා වේදනාව විතර නෙවෙයි. ඉතින් හැම පැත්තෙම මේ වගේ මේ ශක්තිමත් වෙනවා යෝගාවචරයා මේ තමන්ගෙම හැකියාවන් පිළිබඳව මේ විශ්වසනීය භාවයක් ඇති කරගන්න. ඒක නිසාම ඒ යෝගාවචරය කරා එන දුක් අඩු වෙන ගතියක් පේනවා. දුක් අඩු වීමක් වෙනවා නෙවෙයි. ඒ දුක් වලට ලෑස්තිලා යනවා ඉස්සර වගේ ඇයි මට මේක වෙන්නේ කියන තකතිරු ප්‍රශ්නේ අහන්නේ. බුදුහාමුදුරන්ටත් ඒක වෙනවා මටත් වෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකට නිකටල්ලේ තියන කතා කරන එක නෙමෙයි යෝගාවචරකම කියන්නේ. මම පැමිණෙනවා ඒ පැමිණෙන එකට ලෑස්තිලා ඉන්නවා. අනේ එහෙම කරන්න කරන්න කරන්න කරන්න යෝගාවචරය නිකන් මේ වතුරක ගිලිච්ච මිනිස්සයා ඔළුව ඉස්සුවා වගේ නහය නහය ඔළුවට වතුරෙන් උඩට ඉස්සුවා වගේ ඊට පස්සේ. ඊට පස්සේ එයා දන්නවා මුළු කඳම යට වෙලා තිබ්බත් දැන් මම දන්නවා බේරෙන හැටි කොච්චර වතුර කඳ ගැඹුරු වුණත් එයා දන්නවනේ ඔළුව උසන හැටි සම්පූර්ණ වතුරේ තමයි ඉන්නේ. එයාට තේරෙනවා දැන් ඉතින් කොහොම හරි දම්බි ගහලා ගොඩ එන්න පුළුවන්. උඩට එන්න පුළුවන් කියන ශක්තිය ආවට පස්සේ තියෙනවා මේ වේදනාවට තියෙනවා යම් ශක්තියක්. නමුත් අපි සූදානම් නැතුව ගියොත් තමයි වේදනාව දිනන්නේ. අපි සූදානම්ව ගියොත් එහෙම නැත්නම් ඊයේ අත්දැකීම අදට හේතු වෙන විදිහට ගියොත් එnde end end end end ඒ දුක ගෙවම් කරනවා කියලා මේකෙන් කියන්නේ දුක නැති කරනවා නෙවෙයි. දුක ගෙවම් කිරීමේ ශක්තියක් ඇති වෙනවා. එතකොටයි අපි මේ ලැබුච්ච මනුස්සාත්ම භාවයේ යම් කිසි දියුණුවක් ලැබුවයි කියලා කියන්නේ. අපි පටන් ගන්නකොට තිබුණට වැඩි ඉවසීමේ ශක්තියක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒක පේන්න තියෙන්නේ මේ බින්දට වැඩිය කාලා කන්න වෙලා තියෙනවා වගේ. බින්දට වැඩිය දුක් එනවා වගේ අපේ පැත්තට. ඉතින් අසත්පුරුෂයා හිතන්නේ මේක එන්නේ එන්නේ කෙලවරක් නැහැනේ. මෙහෙම ගියොත් එහෙම මේක මහා යෝගාවචර ජීවිතය කියලා. සත්පුරුෂයා හිතන්නේ එහෙම නෙවෙයි. මට ඊට වැඩිය යම් ප්‍රමාණයක් අද විඳ ගන්න පුළුවන්. ඒ නිසා මම මේක තවදුරටත් දියුණු කරන්න ඕන කියලා මේක පිළිබඳවත් මේ මේ විෂය පිළිබඳවත් සම්මාදිට්ඨියක් තියෙනවා. කම්මැලි වෙච්ච වෙලාවට හිත වැටිච්ච වෙලාවට මේකම ඉවරයක් කරගන්න බෑ මේ ලේන නිකන් වලිගේ මූද ඉඳින්න හදනවා වගේ මේක නම් මට බෑ කවදාකවත් කරන්න කියලා අතහැරලා දාන්න. වීර්යවන්ත ශක්තිමත් වෙච්චලා හිතෙනවා හරි. එනේන එක ඉවර කරනවා අලුතෙන් මම කර්ම රැස් කරන්නේ එන ඕන වේදනාවට ඉවසනවා කියලා ඒ අර මූණ දෙන ගතිය එළඹ සිටින ගතිය වැඩි වෙනවා. The, the next question is about the pain. It says that uh, at a time you feel you confront with a very excruciating kind of a pain, unbearable, but mindfully you know it's also face to face it, head to head. And uh, sometimes you feel like not giving up and just go through it. And sometimes you fail, sometimes you can go through uh, um, that is uh, one example given, and what must be and uh, what must be our approach. So my answer was uh, to get a, theoretically handle this question. You have to understand theoretically there are three kinds of pains: very minute kind, medium kind, and very severe pains. And the minute kind, when you are mm, be mindful and uh, noting your object without your proper attention, it will be sorted out by itself. So nothing to pay. But the medium kind, they come, but uh, due to your proper approach, you know pain came, but it won't make any damage or any kind of a, a effect, uh, and you can go through. But the um, severe kind of pain comes, it come and definitely disturb you. Disturb not only you, your meditation, meditation object, everything. Under such circumstances, out of uh, 10 times 9 you will be of the failure. But if you are fully armed with uh, mindfulness and the concentration, you feel like not to give up, but to fight it. And there you find that uh, there's a tit-to-tat fight. Ultimately, at a time, you can win it. When you are winning, you get a severe, good kind of uh, immunity and resistant power, and you feel next day even uh, still unbearable pain comes, I will never give up, I will face it, and uh, but not with the anger, not with the hatred, but take it as a question paper, take it as a uh, the hurdle you have to one day go through. And they are ultimately, in order to go to uh, go to the, in order to reach the transcendental state, you have to experience the death or oh, death-like pain in your very sitting. Otherwise, uh, uh, there is no immunity, there is no assurance for you to uh, whether they are, you are advancing or not. You will become succumbing. you will be very vulnerable for each, each and every pain. That means you are, you are not advancing. More and more advancing means uh, you develop uh, ways and means uh, how to deal when the pain happens, when disturbing sounds happens, when the when uh, distracting thoughts, fantasizing and wandering thoughts happens, everything co uh, proportionate to your already developed mindfulness and concentration, at the time you take it as a full challenge and go through. That is the way you can judge whether you are preparing yourself against the vicissitudes of the world. And the Buddha has given the highest appreciation for this equanimity, equipoised approach to the, the vicissitude of the world. So therefore that is completely uh, this resistance you can gauge in the social way, political way and economical way. In the, not only in sitting, in the day-to-day -day activities also you can see they comes, but you, you never going to avoid them and going to seek self sense indulgences or you are not creating pains to yourself these two are the extremes that you have to avoid but the way the natural way it comes not within your control whatever it comes you have to face it but you have to understand as the advancement happen uh, the resistant power increases as increases you can go through severe pains Earlier you would have experienced, uh, labeled it as severe, but today you can go through. So that is how you develop uh, your resistance, your immunity, your ways and means in meditation. භාවනාවේදී වේදනාවට හිත යොදන විට මාගේ ඇති ආබාධයක් නිසා කකුලේ දිගට වේදනාවක් ඇති වෙනවා. එවිට යටිපතුලේ ඇතිවන වේදනාවට නොව ප්‍රකටව දැන්න කකුල දිගේ ඇති වේදනාවට හිත යොදන එක හරිද? නැතිනම් යටිපතුලේ ඇතිවන වේදනාවට හිත යටිපතුලේ වේදනාවේ යටිපතුලේ විඳීම කියලා ගන්න ඕනේ. මේ මේ කියන්නේ අපි අත්දැකීම විඳීම කියලානේ ගන්නෙ. එතකොට ඔක වේදනාවේ අංශ දෙකක් ගැන කතා කරන්නේ සක්මන් කරනකොට දැනෙන විඳීම මධ්‍යස්ථ දෙයක්. ඒක හොඳත් නැහැ නරකත් නැහැ. නමුත් එතකොට දුක් වේදනාවක් පහළ වෙනවා කකුලේ. ඒකට කියන්න තියෙන්නේ ඒ දුක් වේදනාව තියලා යටිපතුලේ විඳීමට යනවද නැත්නම් යටිපතුලේ විඳීම අතහැරලා දුක් වේදනාවට යනවද කියලා. ඉතින් සක්මන් කරනකොට මේ වේදනාව මතුවෙනමයි කියලා කියන්නේ හීලින් ඉෆෙක්ට් එකක් කියලා ගන්න කියනවා. ඒ ලෙඩේ සුව වෙන්නයි ඔය හදන්නේ. ඉතින් ඒ නිසා ඒකත් දැක දැක ඒ වේදනාව හරහා යන්න යන්න යන්න යන්න ඒකේ සුව සේවාවක් සිද්ධ වෙනවා අපි දැනගත්තත් නොදැනගත්තත් ඒ අතරමැද අපි සක්මන දිගට කරගෙන ගියොත් මේ ඇඟම අපි තද ඇඟට තද වෙහෙසක් බරක් දීලා නෙවෙයි සාමාන්‍ය බරේ ඇඟේ බරට ඇවිදින වෙලාවේදී මේ මේ වේදනාව මම හිතනවා හුඟක් වෙලාවට මේ සුව සේවාවක් සිද්ධ වෙනවා කියලා හීලින් ඉෆෙක්ට් එකක් කියන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවට පුළුවන් තරම් ඒ සක්මන කරලා දෙනවා නම් මේ මස්පිඩු වලට ලොකු ශක්තියක් ඇටවලට ලොකු මේ දැරීමේ ශක්තියක් ඇති කරලා දෙනවා. ඒ නිසා ඒක කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් කියනවා නම් සාමාන්‍යයෙන් කියනවා නම් ඒ කකුලේ තියෙන වේදනාව ඉඳගෙන ඉන්නකොට එන්නේ නැහැ. සක්මන් කරනකොට එනවා. ඉඳගෙන ඉන්නවට වැඩිය සක්මන් කිරීමෙන් ඒ වේදනාව නිස්සතාවට සුව වෙන පැත්තට යනවා කියන එකයි මගේ අදහස තියෙන්නේ. ඒ නිසා ඒක මේ ඉල්ලලා ගන්න එකක් නෙවෙයි සාමාන්‍යයෙන් ඇති වෙන එකක්. ඒක තියෙද්දිත් පුළුවන් නම් යම් කිසි දවසක මේ කකුලේ කොතනක හෝ වේදනාවක් තියෙද්දි මේ পায় තැබීමේ වින්දනය, পায় තැබීමේ මේ අත්දැකීම ලබන්න පුළුවන් නම් අපිට කරන්න තියෙන්නේ වේදනාව සුව වෙන්න ඇරලා සක්මනට හිත දාලා යන්න යන්න යන්න යන්න පහසු වෙනවා. නමුත් යම් ප්‍රමාණයට ගියාට පස්සේ Tamanට හිතනවා කියලා පොඩ්ඩක් වාඩි වෙන්න ඕනයි කියලා. ඒ විවේකේ දුන්නට කමක් නැහැ. ආයසරයක් සක්මන් කරලා කරලා මේක හදන්න හැදෙන්න ඉඩ තියෙන වැඩි බරක් කරගෙන ඇවිදිනකොට නම් හරියට හානි වෙන්න ඉඩ තියෙනවා. ශරීරයේ බර ශරීරය අරගෙන යනවනම් මම හිතනවා ඒක දැන් ඔය සාමාන්‍ය ඔය මේ බ්ලඩ් ප්‍රෙෂර් තියෙන අයට කියනවා දවසට මෙච්චර වෙලාවක් ඇවිදින්නයි කියලා. heart attack තියෙන කටට කියනවා මෙච්චර වෙලා ඇවිදින්නයි කියලා. එතකොට කකුලේ වේදනාවක් නෙවෙයි මේ ඇඟ මේ தත්වයන් දැරීමට පුරුදු කරනවා නිතරම පුරුදු කරනවා පුරුදු කරන කියන්නේ ලෑස්ති වෙලා යන්නේ එතකොට සුවයක් සිද්ධ වෙන්නේ කියලා මම නම් හිතන්නේ සමහර කාලවලට මේ භාවනාව ගැන සාමාන්‍ය අනිත් පැත්ත එක්ක කතා කරනකොට ඔබ වහන්සේගේ තරමට සමහර කාලවලට අනිත් ගුරුවරුන්ගෙන් මෙත්‍රිකල හැර වෙනත් භාවනා මධ්‍යස්ථානවල සක්මන ගැන තියෙන වැදගත්කම ගැන කියවෙන අඩුයි. ඒක නිසා ඔබ වහන්සේ මෙතනදී සර්වඥයන් වහන්සේ මොන ආකාරයෙන්ද මේකට අවතීර්ණ වුණේ මොන විදිහටද උන්වහන්සේ මේක දේශනා කළේ කියන එක යෝගාවචරයෙන් දැනුවත් කරොත් හොඳයි. ඇත්තටම මේ ওই ප්‍රශ්නේ මෙහෙම නගන්න පුළුවන්. සමහර තැන්වල සක්මන විරුද්ධව කතා කරනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් කියලා තිනවා එහෙම සක්මන් භාවනාදී වම දකුණ කියනකොට භාවනාව කරනවා නම් ආමීකේ ඔක්කොම දැනට නිවන් දැකලා ඉන්න ඕනේ කියලා. ඔක්කොමලා වම දකුණ කියලා නේ යන්නේ. නැවත එක්කෙනෙක්වත් නිවන් දකින්නේ නැහැ නේ. නිසා මේවා බොරු වැඩ. නිකන් ඕවා හරියන වැඩ නෙවෙයි කියලා චෝදනා කරනවා. ඉතින් නමුත් අර අපි කියන්නේ ඒ ඒ ජාතිර සේවයක් කරන ගුරුවරයෙක් තමයි එහෙම කියන්නේ. ඉතින් ගියාම මම නම කිව්වහම වෙන්නේ අපි අර පැත්තක් ගත්ත වෙන එක. නමුත් ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිචාර ගෝයන්ක භාවනා ක්‍රමෙදිත් ශක්ම භාවනා ඉතර අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට මේක ඇඟ වෙන කැවෙන තාලට ප්‍රසිද්ධ කරනවට වැඩිය වැඩ කරන පිරිස කියන්නේ භාවනා කරන යෝගාවචරයා තමගේ ප්‍රයෝජන අරගෙන වැඩ ගන්න නම් එච්චරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම කාට හරි අවශ්‍ය නම් මං ගෙනාව සක්මන් භාවනා පොත් හතරක් පහක් තියෙනවා දෙන්නම්. ඒකේ ඒක සාකච්ඡා කරලා තියෙනවා. හැම පරි හැම රිට්‍රීට් එකදීම සත්‍යපට්ඨානෙ වයිදී සක්මන පිළිබඳ අඩු ගන්න පැය භාගයක දේශනාවක් යනවා. සක්මන. ආ. ඒකෙදි සාක්ෂියක් ඉදිරිපත් වෙනවා සර්වඥන් වහන්සේ මේ සක්මනට යන කිසි නමුත් ඇත්තට අපි අපි ඒව අපි දන්නවනේ අපි කාටද මේ ඔප්පු කරලා දෙන්න හදන්නේ. අපිට අවශ්‍ය නැහැ. අපිට එහෙම දෙයක් අවශ්‍ය නැහැ. ඒක දැනටමත් දන්නෝ දනි. ඇස්සැත්තෝ දකි. යෝගතීදි කාට හරි මේ ලක්මනම හොම්බ බිම ඇදලා උල උලා ඉන්න කියලා දෙන්න ගියාම වෙන දෙන පෞද්ගලික ගැටුමක් එනවා. ඒ නිසා ඉදිරිපත් කරලා තියෙනවා. يعني ඇටෝම් මේසේ ඇරලා තියෙනවා. ඉතින් ඒ කන දෙයෙන් කන එකයි තියෙන්නේ. ඉතින් ඒක කන්න නැත්තම් මොනව කරන්නද? හරකා වතුර ගාවට ගෙනිච්ච අර එක බොන්න නැත්තම්. මොනව කරන්නේ? දැන්ට අපිට අපි කියන්නේ මීටි ගලින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය ආනාපාන සති දෙවෙනි පොතේ ඉස්ලාම් පටන් අරගත්ත මේ කෙලි දක්වන. ඒ කියන්නේ උන්වහන්සේ සඳහන් කරා මම මේ මෙච්චර අණු ගණක් වයස ජීවත් වෙන්නේ සක්මණින් කියන්නේ. ඒක සියලු දෙනා විසින් කළ යුතුයි. ඒකට හරියට තොරතුරු හෙව්වා. ඊට පස්සේ තමයි මම ඒකෙන් පටන් ගන්න තමයි ඔය සක්මන දෙපාරක් විතර සුද්ධ කළා පොතක් වශයෙන් ලියලා තියෙන්නේ. ඒ නිසා මට අනිමාර්ථයෙන් මට චෝදනා කරලා තිබුණා මේ ඔය විදිහට වම දකුණ කියලා සක්මන් කරනවා නම් ඉතින් ආමීගේ කට්ටිය මොකද නිවන් දකින්නේ නැත්තේ කියලා. ඉතින් මං කියලා තිබුණා ඉතින් වර කණ්ඩ රණ්ඩු කරන දෙයක් නැහැ. ඉතින් සක්මන් කෙරුවේ නැත්තම් කියලා දඬුවම් දෙන්නවා. සක්මන් කරොත් හරිය නිවන් දකින්නමයි කියන්නේ නැහැ නේ අපි. මැදින් තියලා තියෙනවා කැමති කෙනෙක් ගන්න. ඉතින් ඒක නිසා දැනට මම දැකලා තියෙන්නේ විශේෂයෙන්ම මීත්‍රි කියලා භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් ගත්තොත් එතෙන්ද භාවනා කරන්න ආපු අයගෙන් 80ක් විතර යන්නේ සතුටින් බැනලා නැත්තු නැතුව නෙවෙයි. ඊයන අයගෙන් වැඩි හරියක් යන්නේ සක්මන ගැන කියලා. සක්මන අලුතෙන් කියලා දෙන දෙයක් නෑ අපි. සක්මන් කරලා පරියන්කයට ගිහින් වැඩි විලා කින්න පුළුවන් සක්මන් දෙනවා. ඒ සාමාන්‍යයෙන් කියනවා ඕනෙම ආමිකේ උනා ට්‍රේන් එක දෙන්න ගියාම කරන්නේ පිටිනේ වටේ විනාඩි 15ක් විතර දුවලා මොබිලයිස් කරලා තමයි ගන්න. ස්පෝර්ට්ස් කරන කට්ටිය හැම වෙලාවම පිටිනේ වටේ රවුන්ඩ් දෙලා වෝමින් අප් කරනවා කියන එකක් කරනවා. ඒ වෝමින් අප් එක තමයි මෙතනින් කෙරෙන්නේ. ඉතින් එහෙම නොවුනොත් වෙන්නේ විශේෂයෙන්ම විශේෂයෙන් කියලා කියන්නත් නරකයි ඒක. සංඝයාටත් ඒක වෙනවා. ගිහියත්තන්ගේ වෙලා තියෙන නිටතරම රත් වෙච්ච යකඩයක් වගේ ඔළුව තියෙනවා. වැඩ ගොඩක ඉදිරියට භාගයට සම්බන්ධ වෙච්චි මාත්‍රිකා ඉවරයක් වෙච්ච නැති වෙයි. ඔය ගුණියන් යකඩත් එක ගිහිලා වතුරට දාන වගේ මේ එකපාරම ගිහිලා පරියන්කයට ගියාට අර අර ඇත්තටි ගලක් කලින් වතුර දාම පුපුරනවනේ. ඒක ඉතින් අපි දන්න කාරණා ඒ නිසා කියනවා ඒක සක්මනේ ටිකක් කූල් කරන්න. කූල් කරලා දැන් ඊගාට මම හඳන්නේ පරියන්කයට කියලා සක්මනේ කූල් වුණේ නැත්නම් සක්මනම තව කරන්න ඕනේ. කූල් වුණා නම් ඒකට දාන්න පුළුවන්. ඒ වගේ නැත්නම් නිින්දකින් නැගිටපු ගමන් එකපාරට පරියන්කට යන්න බෑ රත් වෙලාමදි. ඊට පස්සේ ඒක සක්මනේ ටික රත් කරලා අර ක්‍රීඩා ඉසව්වකට යන කෙනා වෝම් අප් වෝමින් අප් කරනවා වගේ රත් කරලා දෙන නිසා මේ සක්මන තියෙන්නේ එදිනෙදා වැඩ සහ පරියන්කේ කියන දෙක මැද. දෙක අතර සෑන්ඩ්විච් වෙලා තියෙන්නේ. ඉතින් පරියන්කේ ඉඳලා එදිනෙදා වැඩ යනකොට සක්මන හරහා යන්නේ. එදින්දා වැඩ ඉඳලා පරියන්කට එනකොට සක්මන හරහා එන්න. ආහනේ මේ දෙක හරියට දන්නවනම් මේ පුද්ගලයා හරියට දී ඇති මෙව යටතේ කොහොමද සින්ක්‍රොනයිස් කරන්නේ කියලා. මේක මේ වැඩිම ප්‍රයෝජනෙ පිණිස ඉරියව කොහොමද පවත්න්නේ කියලා දැක ගන්න සක්මන හරි මේ මොකද්ද කියන්නේ? හරි මේ සමබර කාරකයක් බඩපත් වෙනවා. අතරමැදි தත්ත්වය ආරම්භ දෙනවා. ඉතින් කියනකොට හැමදාම මේ බුරුමේ පන්දිසාංශ කියන දෙයක් තමයි මේ ගිහියත්ෝ මේ සක්මන නාඹු කරන්නේ මොකද ඉඳගෙන ඉන්න එක තමයි භාවනාව කියලා හිතන්නේ. ලකුණු ගන්න හදන්නේ වැඩිපුර ඒකට ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි මේ සමාධියට ඇති කෑදරකම කියලා මම කියනවා. සක්මනේදී ඇති කරන්නේ සමාධිය නෙවෙයි වීර්යය. ඇතර වීර්ය සින්ක්‍රොනයිස් කරලා දෙනවා. සමබර කරලා දෙනවා. ඉතින් ඒක හරියට දැනගත්තට පස්සේ යෝගාවචරයට ඉතින්දා වැඩ කරන ගමන් පරියන්කේ මට කරගන්න ලැබුණ නැහැ කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඇති වෙන්න සක්මන් කරලා තිබ්බනම් දවසේ අවශ්‍ය කරන ලකුණුත් හම්බ වෙනවා හිතත් සකස් වෙනවා. අන්තිමට සක්මණෙන් ගියට පරියන්කට දැන් යන්න වෙලාව හොඳයි කියලා ඉංගියකුත් දෙනවා. ඉතින් ඒක මතු කරගත්තොත් කවුරු හරි ඒ ඒ කියන ආකල්පය ඒ කියන නැමියාව මම හිතනවා ලොකු වෙනසක් ඒ ජීවිතය ඇති වෙනවා වෙන විදිහට කියන්නේ සක්මනක ප්‍රයෝජන ගන්න අවබෝධ කරගත්තට පස්සේ ඒ යෝගාවචරය පැහැදිලිවම පරියංකේ සක්මනතා එදිනදා වැඩ කියන තුනේ වෙලාවට කරන්න ඕනේ මොකද්ද කියලා තීරුම් ගැනීමේ ලොකු දියුණුවකටපත් වෙනවා. So the next question is about the walking meditation and එතන uh, ප්‍රශ්න කොහොමද මතුවේන්නේ? And while while doing the walking meditation, that particular person says as a special irritation in the leg, pain. And uh, so when the pain comes and it overcomes your normal uh, touch of the ground, we have to keep the attention. So usually uh, if there is no pain, your attention must be at the touching of the leg, the touching of the sole. So feel the right leg, the left leg, right leg, left leg. And we, they are we call the feelings. But the pain also a painful feeling. But it is uh, something not welcome. But the uh, touch of the ground is a neutral feeling. You can feel the touch, right leg, left leg. So when these two happening, how to how to pay you attention? Of course, when the pain is uh, powerful, you have no choice. The attention will go to the pain. But if you have a choice, that means the pain and the touch of the ground because eh, come in par with is equal each other there you have to give the attention more to the touch of the soul or the walking meditation and let the pain be there. If that is the case, I made an assurance that is a kind of a healing effect happening towards the pain, towards the particular mm, um, uh, irritable feeling. So if you are walking, you are not with the heavy weight, you are not imbalanced, you only body weight and therefore for the arthritis pain and any kind of thing, this walking is becoming kind of a massaging, self-massaging. And if it is happening unbearable, best thing is to take your attention to the soul, the touch of the ground, touch of the left leg then right leg and walk. පැකිලීම. ඒ කියන්නේ ඒකෙදි කියන්න තියෙන්නේ මේ මේ පංචේන්ද්‍රිය ඇඟිලි පහ වගේ තියෙනවා නම් අපි පෙරේද කතා කරා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා සද්ධාව සහ වීරිය සතිය සද්ධාව සහ ප්‍රඥාව දෙක මේ ඇඟිලි දෙක වගේ දෙපැත්තක ඉන්නවා. වීර්ය සහ සමාධිය මේ ඇඟිලි දෙක වගේ දෙපැත්තක ඉන්නවා. මැදින් තමයි සතිය තියෙන්නේ. ඉතින් සතිය සමාලාට දන්නව මගේ හිත කුසීතකමට බරයි. එතකොට ඒ මාධ්‍යයක් නමුත් ඒකේ වැක්කිරෙන සමාධියක්. පරියන්කේ වැක්කිරෙන ගන්න ඒ වෙලාවට. ඒ වෙලාවට මේ වීර්ය දන්නවනම් තමයි දන්නවනම් දැන් මේ තියෙන්නේ ලෙඩ වීර්ය සත්‍ය ලෙඩ සමාධියක්. මොකද වීර්ය නැගිටලා නැහැ. හුදුනේ දර නැහැ. ඒ වගේ වෙලාවට හොඳම වැඩේ තමයි සක්මනකට ගිහිල්ලා සක්මනේදී aran දෙන්නේ වීර්ය තමයි. එතකොට වීර්ය සහ සමාධිය සමබර වෙච්චාම ඇතිවෙන සමාධිය සෞඛ්‍ය සම්පන්න සමාධියක් ඒක නිවර්ණ කපන්න හේතු වෙනවා. ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ කොයි වෙලාවෙදී කොයි දේ කරන්න ඕනේ. සමාධියේ වශයෙන් අවශ්‍ය නම් සමාධිය වඩලා සමාධියේ ප්‍රයෝජන ගන්න ඕන නම් සක්මනට පරියන්කට යන්න. වීර්යය වඩන්න ඕන නම් සක්මනට යනවා. ඒ දෙක සමබර කරලා තමයි අපිට මේ සතිය සහ සමාධිය සහ වීර්යය අතර සමබර භාවය ඇති කරගන්න ඕනේ. ඒ ධර්ම තිබුණු ඵලියට මේ මේ සාධනීය නැහැ. සමාධිය උනට වැඩි වුණොත් නින්දර බරයි. සත් මේ වීඩියෝ නැට වැඩි වුණොත් හිත වික්ෂිප්ත භාවයට බරයි. ආහනේ දෙක සම්බර කරන්න සතිය තමයි මැද ඉන්නේ. ඒ නිසා ඒ දෙක සමබර වෙච්ච ගමන් සතිය මූලික අවස්ථා ප්‍රයෝජන එයා වැඩෙනවා. සද්ධාවයි නෑ සමාධියයි වීර්යයයි දෙක අතර සම්බර භාවයක් වෙච්ච ගමන් සතිය නිසිනින්ද වැඩෙනවා. ඒ දෙන අතර රණ්ඩුවක් වෙනකොට සතිය වැඩිව නතර කරලා මේ දෙන සම්බර කරන්න සමාධිය වීර්යය සම්බර කරන්න යෙදෙනවා. ඒ නිසා ඒ දිනක සම්බරභාවයක් එනකොට මේ බාධාවකින් තොරව සතිය වැඩෙන්න පටන් ගන්නවා. ඇත්තටම අපි මේ මේ මුල් කාලේදී යෝගාවචර උත්සාහ කරන්නේ මේ සතිය වැඩිවීමටම තමයි. ඒකට සුදුසු ඒව ඔක්කොම භවනා උපක්‍රම නැත්නම් භවනා ක්‍රම වේද වශයෙන් අපි සලකනවා. ඔක ඉංග්‍රීසියෙන් කියමු මම නෑ නෑ. මම මිනිස්සුන් ඉංග්‍රීසි උගන්ලා දින ඕකට තමයි. So he has to translate now, she has to translate because I am too much text. ගොත ගහන්න බෑ. <laughs> ඒ බෑ ඌව බෑ ගොත ගන්න තු කියන එකයි තියෙන්නේ. ඉංග්‍රීසි උගන්ලා තියෙනවා. ඔක්කොම කරලා දීලා තියෙනවා. වැඩක් කියනකොට බෑ ගැන. මම උගන්ලා තියෙන්නේ. <laughs> ඈ? ඔව්. ආ ගියෝ ගියෝ. පුරුදු මගේ පර්ත් වලදී දෙන්නේ පුරුදු කරලා ආවා. මම කිව්වා ඉංග්‍රීසි පාස් කරන්න කියලා මම කිව්වා ඒ කට්ටිය කියන්නේ දෙන්නේ කිව්වත් නෑ ස්වාමීන් වහන්සේ නෑ මේ ඉතින් දෙන්නේ කිව්වත් නෑ ඒ දෙන්න හරි ස්වාමීන් වහන්සේ කියන එක කියන්න ඊට පස්සේ මම ඉතින් සුද්ධ කරලා දෙනවා කියමු ට්‍රාන්ස්ලේට් කරමු නෑ නෑ එහෙම කිසිම තෙතක් කිතු අනුකම්පාව මොකක්වත් නෑ හ්ම් බෑනේ බෑනේ බෑනේ මොකද්ද තේරෙන්නේ ඊට? තේරෙන්න ටිකක් කියම ඒතර මම හදලා දෙන්නම්. ඒතර මට ලාභයි දෙකක් එනවා. මේ මිනිස්සු තීරුම් ගන්නවද කියන එකත් මට අල්ලගත හැකි. ඒකයි බය. එතකොට එතකොට මට එතකොට අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම ස්කිප් කරලා යනවා. try. එච්චරයි මම කියන්නේ. nothing like try. නිකන් හම්බෙනකොට කට්ටිය දෙමළ පැත්තට හැරි ගියවනවා. ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න අනෙක විතරයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියන ඒ සංස ඉංග්‍රීසියෙන් කියන්නේ නැත්තේ අය දෙමළෙන් කියන්නේ නැත්තේ මේ පැත්ත කරලා කරබන එනවා මම කරන්න හදන්නේ ඒකම උස්සලා අනිත් පැත්ත ගන්න එකයි මාත් කරන්නේ ඈ දන්නේ නැහැ හරි අපි යනවා ඊගා ප්‍රශ්නට යනවා අන්තරාභාවයේ බුද්ධ වාසිතයක්ද එසේ නොමැති නම් අන්තරාභාව සංකල්ප බුද්ධ වාසිතෙන් කෙසේ පැමිණේ මම හිතන්නේ මෙවැනි ප්‍රශ්න අපි මේ භාවනා මධ්‍යස්ථානවලදී ගන්න හොඳ නැහැ කෙලවර කරන්න බෑ ඔය ප්‍රශ්න. මෛත්‍රී බුදුහමතු වෙනකම් පෝස්ට්පෝන් කරනවා. ඒ කියන්නේ ඒ අපිට භාවනාවේදී වැඩකුත් නැහැ. ඔක හරියටත් ඒ කියලා වැඩකුත් නැහැ. අපි මේ උත්සාහ කරන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒකට වෙන්නේ මූල ධර්ම සඳහන් නිකන් theory for the sake of theory කියලා අන්තිමට විසඳ ගන්න බැරි ප්‍රශ්න. අනිත් එක මේ මත මිසක අපිට අත්දැකීමෙන් වෙරිෆයි කරන්න පුළුවන් විදිහට කියන දෙයක් නෑ. ඒ නිසා අපි මේ ප්‍රශ්න බහා දා බහා තබන. ඔව්. ඊළඟ සම්මස්නේ විඥානය තුල ඉඳගෙන විඥානය වික්මන්නේ කෙසේද? එසේම නාම රූප විස්තර කරන විට විඥානයේ නාම ධර්මයට අයිතිය එසේනම් නාම රූප නිසා හටගන්නා විඥානය නාමයටයි නැද්ද? ඒකට ඇත්තටම උත්තර දෙන්න බෑ. ඕක උත්තර දෙනකොට ඒ පුද්ගලයාගේ පරිණාමයක් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ නැතුව මූල ධර්ම විතරක් දැනගෙන පුද්ගලයාගේ මොකද්ද කියන්නේ? ඒ අවබෝධකින් තොරව පුද්ගලයාගේ පරිණාමයකින් තොරව ඕක අවබෝධ කරගන්න බැරි තැන උතන. ඒ කියන්නේ මේ මහා නිධාන සූ මහා ප්‍රධාන සූත්‍රයේදී ඒකේ සරුවචනන්සේ සඳහන් කරනවා විපස්සී සරුවචනහන්සේ විපස්සී උපාසකව ඉන්න කාලේ ඔතන තමයි ප්‍රශ්නේ හිර වෙලා තියෙන්නේ. ඒක දැකලා තිනවා මරණය සිද්ධ වෙන්නේ නම් දැන් අපි හිතන්නේ මරණය සිද්ධ වෙන ලෙඩක් නිසායි කියලානේ. නමුත් ඒ උන්වහන්සේ දැක්ක මරණය සිද්ධ වෙන්නේ උපදීම නිසායි කියලා. ඒ තරම බොහෝම ලස්සන කාරණාවක් දැක්කා මරණයට හේතුව උප්පත්තිය මිසක් ලෙඩ රෝග පිහියමිනු මරුව නෙවෙයි. ඉපදුනොත් මරනවා. ඒක නස්සත්‍රකාරයෝ දන්නවනේ කේන්දරේ බලනකොටම දන්නවා කේන්දරය ලියුවා නම් මැරෙනවා මැරෙනවා මැරෙනවා. ඔය අතරමැද ඉඳගෙන තමයි කීයක් හරි කඩා ගන්න හදන්නේ. ඒක කොහොම කරත් නැස්තරේ නම් ඔච්චරයි. නෑ මම බලන්නේ ඒ ඒක හරියටම දැක්කා විපස්සී සරුවච්චන් ආ විපස්සී සරුවච්ච වෙලා නෑ තාම. මේ ගිහි මේ පෘථග්ජනම ඉඳගෙන මරණයට හේතුව උප්පත්ති කියලා දැක්කා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා උප්පත්තියට හේතුව මොකද්ද? මේ භවයේ පැවැත්ම. පැවැත්ම තියෙන තාක් කොහේ හරි උපදිනවා. භවයට හේතු බව. භවයට හේතු උපාදාන. ඊට පස්සේ උපාදානට හේතුව තණ්හාව. ආදි වශයෙන් ඉතින් පිටිපස්සෙන් පිටිපස්සට ගියාට පස්සේ මේ පටිසම්පාදයේ 12 සංඝ දිගේ ඉදිරියට යන්නේ. ගියාට පස්සේ නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූප ගියාට පස්සේ තර්කයෙන් එහාට යන්න බැරුණයි කියන්නේ. එතන පච්චුදාවත්තන්දි කියලා කියනවා හරියට මේ රබර් බූලකින් පිටිකට ගැහුවා වගේ තර්කේ ඥානේ පොළාපයින්නවා. තර්කේ ඥාන ඊට පස්සේ වාඩි වෙලා මේකටම හිත යොදලා තියෙනවා. ඉතින් යම් මොහොතක අවබෝධ වුණාද එතෙන්දි බුදු වෙලා තියෙනවා. ඒක තමයි විපස්සී සර්වඥාන්සේගේ බුදු වීම. ඉතින් ඒ නිසා මේ මේ ජාතිපත්‍ය ජරා මරණම් කියන එක උංගදෙනේ පිළිගන්නේ නැති උනාට ඒක සාමාන්‍යයෙන් හේතු ගන්නලා දෙන්න පුළුවන් නාම රූපච්ඡ විඥාන කියන තැනට මේ සාපේක්ෂව. නමුත් මේකට උත්සාහ කරපු රචනා කීපතාව මම කියවලා තිනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි අපේ ප්‍රමාණය විශාල වීදුරක් ඉදිරියට හිටගත්තොත් ඒ වීදුරෙන් පේන රූපය අපි වකීම සජීවී වැඩ වගයක් කරනවා. අපි දඟලනකොට ඒ රූපෙත් දඟලනවා. නැත්නම් ඒක මායාවක්. නම් එහා පැත්තේ විඥානය නැති බව අපි දන්නවා. ඒ මොකද ඒක විඥාණයෙන් ඇති කරන ප්‍රක්ෂේපණයක්. විඥාණයෙන් ඇති කරන ප්‍රක්ෂේපණයට විඥාණය තියෙන්න බෑ. ඒක නිසා රිලෙව් එක එක දිහා බලපුවම රිලෙව හිතන්නේ ඇත්තටම රිලෙව් එකක් ඉන්නවා කියලා. ඒකනේ අල්ලන්නේ පිටිපස්සේ. උගේ වැඩේම කණ්ණාඩි අල්ලගෙන අරකට උරුට්ටු වෙන එකමයි. ගේ කුරුල්ලා ඒකට කොටන්නේ පැහැදිලිවම ඌ බව දන්නේ නැහැ. මනුස්සයා දන්නේ නිසා මනුස්සයා කොණ්ඩේ විරණ පාවිච්චි කරනවා. රවුල කපන්න පාවිච්චි කරනවා. සයිඩ් කණ්ණාඩියට පාවිච්චි කරනවා. නමුත් රිලවට වෙලා තියෙන එහෙම කරන්න බෑ. ඌ හිතන පැහැදිලිව මේ පැත්තේ පණ ඇති කෙනෙක් ඉන්නවා කියලා. නමුත් මනුස්සයාට තමන්ගේම ප්‍රතිබිම්බය කියලා දකින්න අතරේ ඒකේ සජීවී බව දකින්න අතරේ එහි විඥානේ නැති බව කියයි. ඒ නිසා නාම රූපච්චා විඥාන විඥානපච්චා නාම රූපං කියනකොට විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරන ඥාම රූපයක් තියෙනවා. විඥානයේ පහළියට හේතු වෙන නාම රූපයක් තියෙනවා. ඒක තමයි කියන්නේ අපි සක්මන කෙලවරට ගිහිල්ලා හැරෙනකොට අපිට නොදැනුවත්වම හැඟුම් මුදා හැරෙනවා. මුදා හැරෙනකොට අපිට පේනවා සුදක් එනවා පේනවා. එතකොට මේ එන වර්ණ රූපය එන ඒ රූපය අපිට චක්කු විඥානයක් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඒකට හේතු රූපයක් වෙනවා ඒක. ඊට පස්සේ දැන් මේ සක්මන නෙවෙයි මට මේ රූපේ බලන්න ඕනේ කියලා අපිට චේතනාව පහළ වෙච්චාම අපි සක්මන බහාතබල රූපෙට හිත යනකොට විඥානය විසින් පහළ කරන රූපයක් තමයි අපි දකින්නේ. පළවෙනියෙන් එන්නේ විඥානේ පහළ වීමට හේතු වෙන රූපේ ඊට පස්සේ වෙන වැඩ බහාතබල බලන්න ඕන කියනකොට වෙන්නේ විඥානය විසින් මේ ප්‍රක්ෂේපණය කරන රූපයක් අන්නේ වගේ එක එක ඇතුළෙම මේ වෙන වෙනස තන්නිකර සතියකින් තන්නිකර අනාත්මව තන්නිකරම අනිත්‍ය දක්නා සුළුව තන්නිකර දුක්ඛ දක්නා සුළුව බැලුවේ නැත්නම් අපි හිතන්නේ පේන නිසා බලනවායි කියලා. නමුත් සිද්ධ වෙන්නේ අපි බලන නිසා පේන එකයි. මේ දෙකේ වෙනස තේරුම් ගන්නකොට මේ මිනිස්සයා හිටපු තැන ඉන්න බෑ යාගේ පරිණාමයක් වෙන්න වෙනවා. එයා තේරුම් අරගන්න වෙනවා මේ ලෝකයේ මේක ලස්සනයි කියලා කියන්නේ ලස්සන හිතකින් බලපු නිසා මිසක් ලෝකේ ලස්සන නිසා නෙවෙයි. මේ ශ්‍රී ලෝකේ කැතයි කියලා කියන්නේ කැත හිතකින් බලපු නිසා. ඒ නිසා ලෝකේ ලස්සනයි කියන්නේ බලන හිත ලස්සනයි. ලෝකේ කැතයි කියලා කියන්නේ බලන හිත කැතයි. එච්චරයි මේකේ තියෙන්නේ. ඉතින් මේක දිනු කරන විද්‍යාවට මේකට කියන්නේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. ඒ විඤ්ඤාත්‍ර මාත්‍රිතා සිද්ධියේදී සඳහන් කරලා තියෙනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා. මේ ලෝකයේ කියලා කියන්නේ මනස පූර්වංගම දෙයක්. මනස ශ්‍රේෂ්ඨ කරගත් දෙයක් මනෝමය දෙයක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි මේ කොච්චර අනාත්ම ධර්මයට ලෑස්ති වුණත් කොච්චර දුක්ඛ ධර්මයකට ලෑස්ති වුණත් කොච්චර මේ අනිත්‍ය ධර්මයකට ලෑස්ති වුණත් අපි ඒක පිළිගන්න ලෑස්ති නෑ. අපි හිතන්නේ මේ ලෝකේ කැතයි. ඒ නිසා අපි අපි අපි විහිං ඒ පරණ ගෙනාවු සංඥාවේ දැන් පොඩි ළමයෙකුට ලෝ හොඳ නරක දෙක දන්නේ නෑනේ. උගන්වලා නෑ. එයාට ලෝකයක් තියෙනවානේ. අපි හිතන විදිහට ඒ ලෝකේ හොඳ නරකක් නෑ. නමුත් අපි වැඩිමහල් පත්‍රෙට අපේ අම්මල තත්ත්ව කොහොම හරි අමෝරාවෙන් හොඳ නරකටක දානවා කම්පියුටරේට. දාපු දවසේ ඉඳලා රණ්ඩුව. එදා පොඩකෙන්. එදා ඉඳලා මේ ගැටමුණාට පස්සේ අපි කියන මේක දැනුම කියලා. නමුත් මේ දැනුමෙන් අපිට වෙලා තියෙන්නේ මේ දෙකොන පන්දමක් කටේ ගහගත්තා වගේ තමයි. ඉතින්පත් වෙන්න පටන් ගන්නවා. හොඳ නරක දන්නේ නැත්නම් ඒක හය හතර තේරෙන්නේ නැති එක කියලා ඔක කොම් කරනවා. උත් මිනිහා විතර ඇත්තටම ජීවත් වෙන්නේ. අපි ළඟ තියෙන මේ හොඳ නරක ඒ හොඳත් මෙහි තියෙන හොඳ ඕස්ට්‍රේලියාව හොඳ නෙවෙයි. ඒක ඇමරිකා මේ මේ කරාබිකරේ හොඳ නෙවෙයි. ඒ හොඳ ඒ අපි හැදිච්ච පරිසරයට අනුව සකස් වෙන දෙයක්. ඉතින් ඊට පස්සේ මේ මගේ හොඳ මෙයා පිළිගත්තේ නැත්නම් මම මෙයා මරන්න හදනවා. ඒ දෙකම මේ අපි මවාගත්ත දෙයක් බව දන්නේ නැතු. ඒ නිසා නාම රූප නිසා ඇති වෙන විඥානය කියලා කියන්නේ චක්කු විඥානය වල සෝත විඥානය, ගහන විඥානයද විඥාන පහල කරන්නේ බාහිර නාම රූප හේතු පහළ වෙනවා. නමුත් ඒක නැවතට බලන්න ඕන වෙනකොට අහන්න ඕනකොට වෙන්නේ හිත විසින් සංස්කරණය කරන ලද සම්පූර්ණයෙන්ම මවණ එක නෙවෙයි හැඩගස්වන ලද දෙයක් තමයි බලන ඊට පස්සේ මට ඕන දේ තමයි පේන්නේ. ඒක නිසා දැන් කියනවා thought without a thinker මේකේ හිතවිලි වගේක් තියෙනවා නිර්මාණය කරන thinker කෙනෙක් නැතුව seeing without a seer hearing without a hearer අන්න එහෙම කිරුණු වෙනවා මේ ලෝකේ නිකන් මායාවක් මායමක් මේකේ තියෙන හීනයක් ඇයි වදේ මේකට රණ්ඩු සරුවල් කරන්නේ මේකෙන් අවදි වෙච්ච දවසේ තේරෙනවා මේ හීනෙන් කෙල කුණු කෙල ගිලින්නේ කැමරේසෙකට ගිහිලා බත් කරනවා දකිනකොට නැගිටිනකොට අපි කුණු කෙල ගිල ගිල ඉන්නවා මොකද අර හීනෙන් කාපු එක තව ඉවර නැහැ බඩ නරක වෙනවා ඉතින් ඒ වගේ රණ්ඩුවක් මේ කරන්නේ. ඉතින් නමුත් ඒ රණ්ඩුව අපිට බලන්න ලේ උණු වෙලා අතපය විසි කරගෙන, ගෙදර මිනිස්සු රණ්ඩු කරගෙන මේ යන නාඩගමක් කියලා දන්නේ නැහැ. මොකද හේතුව මේක නාම රූපයක් බව දන්නේ. අපි හිතනවා මේ සත්‍යයක් තියෙන්නේ මේක මගේ කර්මයට වෙච්ච දෙයක්, අල්ලපු ගෙදර මිනිහා හුණියන් කොල්ල වෙච්ච දෙයක්, මේක ආණ්ඩුවේ වැරද්ද, මේක ඍතුගුණේ වැරද්ද කියලා බාහිරේ හොයනවා කවුරු හරි ඒක හේතු කරගෙන ඊට පස්සේ ඒ මිනිහට විරුද්ධව ඡන්දෙ දෙනවා. රණ්ඩු කරනවා. කායිසිතිය දාගැනීමෙන්නේ. ඒ කියන්නේ මෙතන කුඤ්ඤ වැදුනට පස්සේ තමයි දැන් මෙතන එහෙම ඇවිල්ලා විනිශ්චය කරන ආයතනයක් නැත්නම් ওই දේ වෙන්නේ නැහැ. ආයතනේ මුදාහැරලා නම් වෙන්නේ නැහැ. ඒකයි පුංචි දරුවට වෙන්නේ නැහැ ආයතන පටන් ගන්නෑ. ඒක අපි නිින්දේ ඉනකොට වෙන්නේ නැහැ. රහතන් වහන්සේට වෙන්නේ නැහැ. උන්වහන්සේලා මෙතන ආයතනෙන් අර එන දේ වද්දලා යන්න මේ මේ මේ ප්‍රතිතර ආදාසයක් නැහැ. ඉතින් අපිට දැන් කරන්න වෙන්නේ ආදාසයක් තියෙනවා. අපි ළඟ mati එනවා. අපි ළඟ ප්‍රතික්‍රියා එනවා නැතුවා වගේ ඉඳ හදනවා ඇත්තේ අන්ධෙක් වගේ. කන් ඇත්තේ බීරෙක් වගේ. ඥානෙ ඇත්තේ මෝඩෙක් වගේ. හයිය ඇත්තේ ඇත්තේ කොන්දපන් නැති මිනිහෙක් වගේ. වෙනම් බැන්නම් මල මිනිහක් වගේ ඉන්නේ කියලා. අන්න එදාට තේරෙනවා ඒක අර නිසර්ගදත්ත මහරජ කියනවා එයා අවබෝධයක් ලබන්න ඉස්සෙල්ලා වීදියේක වැටිලා ක්ලාන්ත වෙලා වැටිලා තියෙනවා. බඩගින්නේ ඉතින් මිනිස්සු ඇවිල්ලා වීදි යන මිනිස්සු එක එක දේවල් වතුර ටිකක් දෙනවලු. නාන ප්‍රකරණ මෙයා මට කලාන්ත හොඳ කල්පනා තිබිලා තියෙන ඒ වෙලාවේ. බලනකොට මේ මිනිස්සුන්ගේ තියෙනවලු මේ මනස ගොඩ ගන්න පුළුවන් කියන හැඟීම. එයාට තේරෙන්නේ ඒක මිනිස්සුන්ගේ මූණෙල්ලු. මිනිස්සු දක්කන උනන්දුවේ. ඉතින් ටික වෙලාවක් කරනකොට මෙයා ආය කලන්ත වෙනවලු ආය නැගිටිනවලු ආය කලන්ත නැගිනකොට මිනිස්සුගේ මූණෙන් පේනවලු දැන් නම් මේක ගොඩ ගන්න බෑ කියන එක මිනිස්සුගේ මූණේ පේනවා. හැබැයි මෙයා දන්නවා. ඊට පස්සේ මිනිස්සු අතහැරලා දැමලු මෙයා. දැන් මේ මම මැරිලා. මැරිලා මැරෙන්න යනවායි කියලා. මෙයා එතකොට කල්පනා කරලා බලන්න බලනවලු ක්ලාන්ත වෙන්න ඉස්සලා තිබුණා වගේ මිනිසුන්ගේ බලාපොරොත්තු සහිත වෙලාවේ දැනුයි මේ පැවැත්ම එකයි. මොනවාක්ද කියලා? රසමිනිය බැලුවා ලෝකෙට මම මැරිච්ච මිනිහෙක්. නමුත් මගේ අවදියේ කිසි වෙනසක් වෙලා නැහැ. එහෙනම් මේ අල්ලගෙන ඉසින හේරම ওই වගේ නිකන් පැන්සල් පාරක් විතරක් ඉරේස් කරන්න පුළුවන් දෙයක් කියලා ඒක අවබෝධ කරලා ටික ගන්න නැගිටලා බලනකොට අර හොල්මන් කරපු මිනිස්සු කවුරක්වත් නැතිලු. එයා නැගිට්ටේ අවබෝධ ලැබු මිනිහෙක් විදියට. මේ ලෝකේ තියෙන මායාව කියලා ඊට පස්සේ අවුරුදු ගාණ ජීවත් වුණා. අවුරුදු 25ක්ම ධර්මදේශනා කරා නැති උනේ 180 ගණන් වල ඊට පස්සේ කියන්න පටන් අරගත්තා අනේ කරුණා කරලා මේ මනුස්ස හිතේ මේ පිටපොත්තේ තියෙන උපක්ලේශ අණු රණ්ඩු කරන්න එපා. මනුස්ස හිතේ තියෙන ප්‍රභාස්වරය විතරක් බලන්න. manuස්සකම බලන්න. එතකොට අපි අතර තියෙන සමානාත්මතාවයක්. අපි අතර තියෙන්නේ රණ්ඩු සරුවල් කරන්න ඕන නැති ගතිය සමගියක්. මේක ඇල්ලුවොත් වටේ තියෙන කුණු කන්දලේ ඇල්ලුවොත්, සෙවල පට්ටේ ඇල්ලුවොත්, කහට ටික ඇල්ලුවොත් තමයි රණ්ඩුව තියෙන්නේ කියලා. ඒ නිසා විඥාණය යම් කිසි විදිහකට නාම රූපයක් ප්‍රක්ෂේපණය කරන්න යනවනම් කෙලෙසයි තිතින් ප්‍රක්ෂේපණය කරන්නේ Tamange සංඥාව අනුව තමයි. ඊට පස්සේ කබර ගෝයා තල ගෝයා වෙනවා තබල ගෝයා කබර ගෝයා වෙනවා මැණිකට සාරි දෝනේ මැණිකට කූරු දෝනේ ඕන දෙයක් කියන්න මම ඉල්ලලා දෙන්නම් කියන බඳින්න ඉස්සරලා බැන්දර පස්සේ ඒ මැණිකටම අනේ වෙන කවුරක්වත් නැහැ එච්චර නරක එච්චර දරා වෙච්ච දෙයක් මැණිකේක මොකොත් වෙලා නැහැ ඒර බඳින්න ඉස්සලා ප්‍රේමේ බැන්දර පස්සේ ප්‍රේමේ වෙනස් වෙන හැටි මේක හොඳටම දැනගෙන ඊයේ ඊමේල් එකක් ආවා මේ බවත් දැනගෙන තවත් මිනිස්සු කසාතු බඳිනවනේ කියලා එච්චරයි කියලා තියෙනවා. මෙච්චරමත් මේ ප්‍රසිද්ධ කාරණා මෙහෙම තියෙද්දි තවත් බඳිනවා. මගේ ප්‍රශ්නේ අතරකාණ්ඩයේ මේ විඥානීය අතර ප්‍රතිබිම්බයක් පිළිබිඹක් බව නොදන්න නොදන්න ගමන නිසා තමයි රැවටිලා තියෙන්නේ. ඒ කියන්නේ රිලව රිලව දිහා බලන්නකෝ මේ මීටරකල ගියාම නිකන් මේක පෙන්නන්නේ බන කියලා නෙවෙයිනේ. තන්ත කරපුවාම සයිඩ් කන්නාඩි අල්ලන්න නටන නැටිල්ල. ඌ ප්‍රතිබිම්බයක් කියලා දන්නවනම් ඌ බඩගින්නට බත් හොයලා කන්න යනවනේ. ඌ බත් හොයන්නේ නැතුව ඒක දිහා බලන ඉන්න ඌට පේනවා මේකට ෆයිට් එකක් දෙන්න ඕනේ. මං වගේම මේ මගේ ප්‍රියම්බිකාවත් එක්ක ෆයිට් කරන්න ආපු එක්කෙනෙක්. ටීචරයි මේ ඊපස්සේ මැරෙනකන් ඒකෙම තමයි. අපිත් එච්චරයි. අපිත් මේ හදාගෙන තියෙන ප්‍රතිබිම්බය අපිත් ආශ්‍රය කරන සමාජයේ කියන කන්න දර්පණයෙන් තමයි අපි අපිට පේන්නේ. නැත්නම් අපිට පේන්නේ මම කියන්නේ කවුද කියලා අපි දන්නේ අපි ආශ්‍රය කරන දර්පණයනේ. ඒ දර්පණය ඇදයිනේ. නිවන් දැකපු කට්ටියක දර්පණය නෙවෙයිනේ. ඉතින් ඕක පෙන්වන ප්‍රතිබිම්බය අපිට ගැන කවදාකවත් නිශ්චිතයක් වෙන්නේ නැවෙත් වෙන එකක් නැතිකමට ඕක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඕක පාවිච්චි කරලා ඕකට නිවන එක තමයි උදේ ඉඳලා හැන්ද යනකම් කරන්නේ. අර රිලවයි ගේකුරුලයි කරන දෙල්ලම තමයි තියෙන්නේ. ඉතින් කටුකුරුන්දි ස්වාමීන් වහන්සේක පෙන්ලා දීලා තිනවා වතුර ඒ දණ්ඩ කුඩින් යන බල්ලා මස් කැල්ලක් අරගෙන යනකොට ඌට පේනවා වතුරේ බල්ලෙක් ඉන්නවා මස් කැල්ලක් ගන්න. ඌට අරූ කණ්ඩ හිතනකොට ඌ පයින්නකොට මස් කැල්ල වැටෙනවා බලකොත්. ඌට බෑ තව බල්ලෙක් මස් කනවා දකින්න. ඌ දන්නේ නැහැ ඌගේ ප්‍රතිබිම්බය පේන්නේ කියලා. ඒක අපි සාමාන්‍ය දන්නේ. ඕකම තමයි ලෝකෙ තියෙන්නේ. එහෙම නැත්තම් මේ ලෝකේ තියෙන සම්පත්තිය ඇති වෙන්න ඇති කියනවා මේ මිනිස්සයා. ඊර්ෂ්‍යා කියන ගුණය නිසා තමයි මෙච්චර මේ රණ්ඩු. අල්ලපු ගෙදෙට තියෙන්න බෑ. ඉතින් ඒක නැති වුණා නම් අද නියුන ධාන්‍ය හොඳටම ඇති කියන මනුස්සයට යැපෙන්නේ. අද තියෙන මේ පොළව හොඳටම ඇති කියලා කියනවා. නමුත් මනුස්සයට අසීමිත ආසාවක් තියෙනවා Taman ජීවත් වෙන ඒ චිත්ත රූපයට ගැලපෙන්නයි ඕන කරලා තියෙන්නේ. මේ මේ ශරීරයට ඕනේ බේසික් නීඩ්ස් නෙමෙයි. බුදුරජාණන්සේ මේ මහානකමෙන් ඇති කළ දුන්නේ ඔක්කොම ලගෙනව මූලික අවශ්‍යතාවන සුඛෝපභෝගී නෑ. ඒකට මේ ලෝකෙ කොච්චර ලස්සනද බලන්න මේ මේ පාරවල් නැති නිසා ටෙලිෆෝන් නැති නිසා අපි කොච්චර ජොලියේ ඉන්නවද බලන්න. පාරවල් තියෙන ටෙලිෆෝන් තරංග තිබුණා ඉතින් අපි කී දෙනෙක් කොහෙන් කොක්ක වදිනවද අපිට යා ගන්න දෙයක් නැහැ. දෙන දෙයක් කාලා ඉන්න ගියාම අර ඊයේතර එනකොට යාපු මහත්තයා කියනවා ඇමරිකාවේ ඉඳලා මහත්තයෙක් ඇවිල්ලා කිව්වලු භාවනා කරන්න යන් කියලා බෑම කිව්වලු. පස්සේ කොහොමද මීටිකට ගියාට පස්සේ මිනිහා තාම සන්තෝෂ වෙනවලු ලයිට් නැති වතුර නැත්තනක මම දවස් පහක් ජීවත් වුණා කිය. අනේ කුටි වලට නම් ලයිට් දෙන්න එපා. එච්චර සැපක් මුළු ලෝකෙම නැතිව. විඥානය කියන්නේ සිතම නෙවෙයි නේද? හේතු මම කියන්නේ තුනේ දැන් සත්‍යයක් නැති තැන විඥානයක් තියෙන්නේ නැහැ දැනීමක් ඇති දැන් අපි දැනීම නිසා රූපයක් නාමයක් හදන. දැන් අපේ දැනීම අනුව තමයි රූපේ ඒ රූපෙට අපි නමක් දාන්නේ. තුන් නාමයක්. ඒ දැන් මම නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන එක ගැන හිතෙද්දී එතකොට අර ඒ කලින්ම ඇති වෙච්ච දැනීම අල්ලා ගන්න පුළුවන් මා මානසික මොකක් මට ඒකට වචනයක් දෙන්න දන්නේ ඒ නිසා අපි මෙතෙන්දී නාම රූප පත්‍ය විඥාන ඇති කරගන්නවා විඥාන පත්‍ය නාම රූප ඇති කරගන්නවා ඉස්සෙල්ලාම මොකද්ද ඇති වුනේ කියන හේතු හොයන්න ගිහලා තමයි මට එහෙම හිතුනේ මේ දැනීම නිසා අපි අර රූපේ රූපය රූපයක් ඊපස්සේ නාමයේ ඇති කරගන්නවා කියන ඉන්නේ ඉතින්ද අර ඒ දෙක දෙපැත්තට යන්නේ කොහොමද කියන එක ඇත්තටම ඒක අපිට කොටින්ම අද්දක උස්සලා බාර ගන්න වෙනවා මේක මෙහෙම තර්ක කරලා සාකච්ඡා කරලා යන්න පුළුවන් තරක් නෙවෙයි මේ කියන්නේ ලීනියර් ටීචින් වලින් කොතෙන්ද යන්න බෑ නමුත් සරුවචනන්සේ උත්සාහ කළා දීලා තියෙනවා ඇසැත්තු රූප දකිත්වයි කියලා. අඩුම ගානේ මේ විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරන දේ අනිත්‍ය දෙයක් බවත් දුක බිනිස පිටන බවත් ඒක ආත්මයක් හෝ නිවාසී වූ පරිපාලනය කරන්න පුළුවන් ශක්තියක් නැහැ කියලා කිව්වොත් අපිට මේ විශාල දුකක් වෙනුවෙන් මේ මොකද්ද කියන්නේ මේ පසුතැවෙන්න දෙයක් නෑ මේක මේ ලෝක ස්වභාවයක් මේ මට විච් එකක් නෙමෙයි මට ගියාගත්තොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ මට මේ පැමිණෙන දුක් විඳින්න පුළුවන් අපිට. ඇයි මේ මට උනේ කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. අනික් කෙනාගේ අහලා බලනකොට අනික් කෙනාත් එතනමයි ඉන්නේ. නමුත් අපි ඒක දන්නේ නැති ආකාර හිතනවා. එයා නම් බොහොම ජයට සනීපෙට ඉන්නවා. මට විතරයි මේ දුක කියලා. මේක දුකේ පැතිරිච්ච ලෝක ස්වභාවයක් කියලා දන්නවනම් අපි මේකට උත්තර හොයන්නවක්වත්. නිකටල්ලි තියන තැවෙන්නවත් යන්නේ නැහැ. මේකේ ජීවත් වුණොත් ඕක තමයි තියෙන්නේ. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා මේ විඥාණයට අහුවෙච්චි නැති නාම රූප වලින් කවදාකවත් දුකක් එන්නේ නැහැ. ඒක මාළුන්ක පුත්තු සූත්‍රයේ සර්වතෙන් සඳහන් කරලා තියෙනවා යං කිංච රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සිස්සanti යම් කිසි රූපයක් ලෝකේ තියෙනවා මේ වර්ණ රූපයක් දැකලත් නැහැ දකිමුනුත් නැහැ පෙනෙන්නෙත් නැහැ මත්තර පෙනේ කියලා විශ්වාසිකුත් නැත්තම් මාළුන් කිව්වොතේ එහෙම දෙකින් දුකක් එයිද කියලා නෑ විඥානෙට ගොදුරු වෙච්ච දේ පමණයි දුක් වෙන්නේ ඒකෙත් ඇඟිලි ගහපු ටික තමයි දුක් වෙන්නේ මගේ හැඟීමෙන් හෝ ප්‍රේම නිසා හෝ අපි ඇඟිලි ගැහුවා නම් ඒකෙන් තමයි දුක එන්නේ. ඒ නිසා මේවට එහෙම තියෙන්න ඇරලා ඒ කියන්නේ පරිත්‍යාග චේතනාවෙන් හෝ ඥාණින් ඒවට යන්න ඇරලා හිටියොත් මම මගේ නෙවෙයි නම් ඒ මිනිසු මෑරුණාට මොන වුණාට අපිට දුකක් නැහැ. නමුත් අපි මම කියාගෙන දුක් විඳින එකේදී සරුවත් යනසේ වෙන මේකේ තකතිරුකමේ පළල් භාවේ පෙන්වන්න හදනවා. පෙමතෝ ජායති සෝකෝ තණ්හායි ජායති සෝකෝ එහෙම නැත්නම් මේ ප්‍රිය වස්තුන්ගෙන්මයි දුක එන්නේ කවදාකවත් අනිත්‍ය වෙන්නේ නැහැ ඒ ඒ ප්‍රිය වස්තුත් අපිට ප්‍රිය උනේ අපිට නේ මට ප්‍රිය උනේ මම විසින් ගහපු කොක්කන් නිසාමයි අමල තාත්තා නිසා නෙවෙයි අමල තාත්තා දෙන එකත් අපි තෝරා ගන්නවා ටික ඒකෙම තමයි දුක එන්නේ ඉතින් මේකට රීලව කණ්ණාඩියෙන් බලලා ඒකට කරේ නියවිල්ලටම සමානයි ඌ කණ්ණාඩිය දැක්කේ නැත්තම් ඔය ගිරින් ගිරට පැන ලැබුම් සොයා යන කියලා මොනවාද අර වන්නේ මේ හනුමා වන්නේ මේ විදිහට ඌ ජොලිය ඉන්නවා. කන්නඩි දැකපු දැස් තමයි මේ ප්‍රශ්නේ මතුවේ. ඒ නිසා මේක සිංහලෙන් කියන්නේ බෙදාගෙන කන පරිප්පුවක්. ඇදගෙන කන නෑමක් මෙතන තියෙන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා මම කියන්නේ. අවසන් කරන්නේ මේ සංසාරේ මෙච්චර කල් එකතු කරපු ආහපු අර ටික තියෙන නිසානේ අපි මේක සංඥා සංඥා සංඥාව නිසා අපි ගේන සංඥාස්කන්ධය නිසා අප කරා පැමිණෙන කිසිම දෙයක් අපි ගඳ ගස්සන්න නැතුව අරින්නේ. අපේ ගඳ ගස්සනවා. ගඳ ගස්සපු ගමන් ඒක අපිට අපිට ගඳ දෙනවා. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා එනකොටත් යනකොටත් දෙකම අතහැලා දාලා හිටියනම් ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ඒකදී අර නිකන් නිදර්ශනය වලින් කියනවා ස්වාම පුරුෂයා ඒ අඹුවත් එක බොහොම මේ සුන්දර විදිහට පෞල් ජීවිතය ගත කරනවා. දවසක එනකොට මේ අඹුව වෙන පුරුෂයෙක් එක්ක ඉන්නවා දකින්න. දැක්කට පස්සේ මේ පුරුෂයාට පුදුමාකාර දුකක් ඇති වෙනවා. ඒ වගේම හිස් බවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා කතා කරලා ඒ පුරුෂයාට කැමති නම් උඹ ඒ පුරුෂයාත් එක්ක හිටපන් කියලා පැහැදිලිවම ස්ත්‍රියව දුන්නට පස්සේ ඊට පස්සේ ඒ ස්ත්‍රියව ඒ පුරුෂයා නැත වෙන පුරුෂයෙකුට ගියත් මේ පුරුෂයාට මොකක්වත් නැහැ. ඊට පස්සේ මෙයාට ප්‍රශ්නයක් නැහැ. මෙයා දන්නවා මම මෙයා මගේ අඹුව කියාගෙන ඉන්න තාක්කල් තමයි මට මේ දුක තියෙන්නේ. දුන්නට පස්සේ නෑ ඒක ලස්සන වෙන්නලා දීලා තියෙනවා අටුව. ඒ කියන්නේ ඒ ධාර්මික පැත්තෙන් ආගමික පැත්තෙන් බලනකොට එච්චර අමාරු නෑ ප්‍රශ්නේ. නමුත් මේ කාමභෝගී වෙ ඉන්න අත්තිකිල මතාන යෝගින්න කෙනෙකුට මේක කියන්න ගත්තොත් මල අවුලකටපත් වෙනවා. ඒ කියන්නේ බණකට එහෙම කියන්න ගත්තොත් අනිම අවුලකටපත් වෙනවා. ඒකයි මේ කොටු කරලා බණ කියන්නේ ගම්පොල්ලට හරි මේ කොහෙද ඈ බික ඥානිකනේ ඉතින් නැත්නම් අපි ඔය කඳු බඩට දානවා කොහරි හිර කරනවා කට්ටිය. හිර කරලා පිටියට තියලා තමයි අනින්නේ. එහෙම නැතුව මේ කියන්න බෑ. කිව්වොත් එහෙම කියන කෙනාට හරිම අපලයි. ඈ? ඈ? ඒක තමයි මම කියන්නේ කියන්න කියලා. එහෙම අනුකම්පාවක් නැහැ මටම කියනවා කියන්න කියලා. ඉතින් කොහොම හරි මේක පිළිබඳව තාක්ෂණිකව ඇතුළට යන්න තියෙන තැන තමයි මහා නිදාන සූත්‍රයේ ඒ මහානිදාන සූත්‍රයේදී මේ ස්පර්ශයක් ඇති වෙනවා පටික සම්පස්සයත් අධිවචන සම්පස්සයත් ලස්සන සරුවචනසෙ විස්තර කරලා මේක කොක් කැමිනෙන හැටිත් කොක් ලියන හැටිත් පෙන්ලා දීලා තියෙනවා. හැබැයි ඒක තන්නේ ක්‍රම මූල ධර්ම එකක් තියෙන්නේ. ඒක අර නිවෙන නිනීමේ දේශනාව මතන 14 වෙනි දේශනේ 15 වෙනි දේශනේ වගේ කියනකොට එතෙන් යන්න පුළුවන්. මෙන්න මේකට කිට්ටු කරලා ওই පිටිකල ගුණරත්න හඳුර හරියට බණ කියනවා. ඕක තමයි මේ ඒ සංජය මතු කරලා දෙන්න හදන කතාව. මේ යමක් වෙනකොට නැත්නම් අපි අපේ හිතෙන් යමක් සිද්ධ වෙනකොට බලනකොට අහනකොට හැම වෙලාවෙදීම අපේ මෝඩකම නිසායි අපි ඒක ඒ විදිහට දකින්නේ. අපි මේ දකින්නේ අපිට ඕනේ දේ මිස සත්‍යය නෙවෙයි කියන එක. ඒකේ ක්වොන්ටම් ෆිසික්ස් වල ලස්සනට පෙන්ලා දෙනවා යම් කිසි ශක්තියක් එනතන යම්කිසි පාටිකල් එකකට ಗುಣ දෙකක් තියෙනවා. එකක් තමයි වේගය අනිත් එක තමයි ඒකේ ස්කන්ධය ඒකේ බර. ඒ නිසා යම් වෙලාවක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක ශක්තිය ඒකේ වේගය බලන්න බැරුව යොමු කෙරුවොත් කවදාකවත් බර බලන්න බෑ කියලා වෙලාවයි. බර බැලීමට යොමු කෙරුවොත් ඒකේ වේගය දක ගන්න බෑ කියලා. ඒ නිසා ප්‍රകൃතිය දෙකක් තියෙනවා නම් ප්‍රමාණය දෙක එකවර බලන්න බෑ. ඒක නිසා මැෂින් එක කල්ලාතු හදන්න වෙනවා බර බලන්න නම් එතකොට මේ මනසට වේන්නේ වරම තමයි. මැෂින් එක හදලා තියෙන පැත්තනේ. ඊට පස්සේ වේගය බලන්න හදුවොත් එයාට වේගෙම පේන නිසා මැෂින් එක කල්ලාතු මනසේ හදලා ඉවරයි. කොයි එකද බලන්න ඕන කියන එක ඉලෙක්ට්‍රෝනයේ ශක්තියක් ගුණයක් නෙවෙයි බලන්නගේ ගුණයක්. ඒ නිසා බලන්න මෝඩෙක් නම් පේන්නේ මෝඩකම්ම තමයි. ඒක හොඳට ඕම මම දන්නේ කොහොම මේ ක්වොන්ටම් ෆිසිකල් එකෙන් එදින ආවද කියලා. ආවට පස්සේ ඒගොල්ලෝ දන්නවා මම මෙතෙක් කල් විස්තර කරපුවා සේරම එක එකනගේ mati මිස කවදාද දැකලා නෙමෙයි කියන්නේ. සත්‍ය දකින්න බෑ. උපමාන දෙකක් තියෙනවා දෙක එකවර දකින්න බෑ. ඒක සරුවත් යනසේ කල්ැතුම කිව්වා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. උඹ යමක් යමක් ගැන මඤ්ඤනා කෙරුවොත් තණ්හා දෘෂ්ටිමාන වලින් බැලුවොත් ඒ හේතු නිසා මේක අන්ධයක් බවට පත් වෙනවායි කියලා. කෙලසෙනවායි කියලා. ඒක දිහා බලන්න නම් මම පැත්තකට දාලා අනුන්ගේ දෙයක් වගේ තණ්හාමාන දිට්ඨි නැතුව බැලුවොත් කවදාකවත් දෙයකට ප්‍රේමය වෙන්නේ නැහැ එපා වීම තමයි එන්නේ කම්මැලිකම තමයි එන්නේ නීරසකම තමයි එන්නේ ඒකාකාරීකම තමයි ඉතින් ඒකට කට්ටිය කියනවා භාවනාව වැරදිලා කියලා ඉතින් නැගිටලා යනවා කවදා හරි අපිට භාවනා කරන්න වෙනවා මේ ඒකාකාරීකම නීරසකම කම්මැලිකම වෙනකොට දැන් තමයි මේ දුක්ඛ සත්‍ය මතුවලා ඉන්නේ ඉතින් දුක්ඛ සත්‍ය පිළිගන්න ලෑස්ති නැත්තම් දුක්ඛ සත්‍ය ඇති හැටි දකින්න කැමති නැත්තම් හරක වතුර ළඟට ගෙනිච්චාට බොන්න කැමති නැත්තම් අර ඉස්සෙල්ලා ප්‍රශ්න කිව්වා වගේ අමාරුයි. නමුත් සරුවත් යනට වෙහෙස ගන්නෑ. උනාදී වෙනව කොහෙන් කරකිලා ගියත් අවසානයේ දුක නියෝජනය වෙන්නේ නැත්නම් දුක්ඛ සත්‍ය නියෝජනය වෙන්නේ ඒකාකාරීකමයි. නීරසකමයි. බයගතියෙන්, පහලුගතියෙන්, තනුගතියෙන් අනේ මේකට මුණ දෙන්න. මේක ඉරියව් වෙනස් කරන්න එපා. අරමුණු වෙනස් කරන්න එපා. මේකට මුණ දෙන්න. මුණ දුන්නාට පස්සේ නා යමක් ඇත්ත වශයෙන් දැක්කනම් ඇතියට දැක්කනම් කෙලවර වෙන්නේ ඔන්න ඔය නීරස ගතින් ඒක ආකාර ගතිය. ඉතින් මේ පුළුවන් තරම් අපි මේ පෝසත්කම් යොදවන්නේ බලවත්කම් යොදවන්නේ මේක ඒ එනකොට ඒක මාරු කරන්නනේ. ඉරියව්ව මාරු කරන්නයි අරමුණ මාරු කරන්නයි අනේ පාළුයි මට හරි පාළුයි ළමයෝ. දන්නවනේ මගේ සින්දුව? ඉච්චට තමයි. තිත්ත තිත්ත නැද්ද කියලා. කටේ දාන. මොකද චෛත්‍යයේ පැත්තට තියෙන තියෙන අත්තේ කොහොම බත්තේ. ඒකේ තිත්ත නැහැ කියලා මිනිස්සුගේ මතයක් තියෙනවා. දැන් කරලා කාලා කාලා කාලා ඉන්න ගහ ගන්න දෙන්නේ. ඒක තමයි. ඔය ඒක නිසා මේ මතකයි අපි වන්දනාවේ ගියා ලොරියේ හිටියා රායාමේ බරභාගය කියලා ඔය තියෙන වන්දනාව කියලා ඈ නෑ නෑ නන්දමාලිගේ සින්දුවක් තියෙනවා <laughs> ඒ වගේ මේක ඇත්තට මේ විඥානයේ තියෙන මේ සෙල්ලම දිහා බලනකොට ඒ ඒ මට්ටමට භාවනා ගියාට පස්සේ මනස ඇතුළට නැමෙනවා. ඇතුළට නැමිලා පේනවා මම මේ කරන හැම දෙයකම විඥානය එළි වෙනවා. ඒ කියන්නේ තමන්ගේ දුකකට කනගාටුකට සතුටකට මොන මොන මූඩ් එකක් ආවත් ඒ මූඩ් එකෙන් පෙන්වන්නේ තමන්ගේ විඥාණයමයි. ආය මේ ලෝකේ අපි හිතනවා ඒක ඒ මූඩ් එකට හේතුව ලෝකේ කියලා. ඒක සරුවත් දැන්සේ නොකිය කියනවා කිසිම ලෝකේ බලපෑමක් නැහැ. ඒ තමන්ගේම විඥානේ මේ පෙන්නේ. නමුත් අපි සත්‍යයට මුහුණ දෙන්න ලෑස්ති නැහැ. අපි දුකක් කරන කාටවත් ડિප්‍රෙෂන් එකක් එනකොට කාට හරි හේතු කරනවා. එක්ක තමන්ට ගන්න නැත්නම් අනුන්ට දෙනවා. තමන්ගේ විඥානේ කියන්නේ තමන්ගේ දැනුම් ප්‍රමාණය කියලා නෑ. විඥානේ කවදාකවත් දැනුමක් ඇත්ත නෑ. විඥානේ කියන්නේ දේවල් වෙන්කොට දැන ගැනීම පමණයි. අපි ප්‍රසීඩ් කරන්නේ. ඒ ශක්තිය තමයි විඥානේ කියලා කියන්නේ. නෑ. knowledge කියලා කියන්නේ ඒක ඊට පස්සේ store කරලා process කරලා තියාගත් එක. මේ basic chip knowledge ඒ chip මේ memory chip එකට වැටෙන්නේ eh, මේ මේක නිල් පාටයි මේක සුදු පාටයි කියලා. ඔව්. අපි යම් කිසි ක්‍රමයකින් හිතනවා. දකිනවා. දකිනවා. එතකොට මේක වෙන් කරලා දැනගන්න එක විඥානය නම් ඒක මොකෙන්ද අපි දැනගන්නේ? විඥාණයෙන් දකින්නේ. විඥාණයෙන් දැකලා පස්සේ නිල් හොඳයි UNP කාර්යයක් නම් eh, නිල් හොඳ නෑ කොළ හොඳයි කියන එක ඒක දැනුම. නෑ නෑ. නෑ නෑ. නෑ මං කියන්නේ මං කියන්නේ වර්ණ දෙකෙන් පක්ෂයක් පක්ෂයක් ඇති කෙනෙක් නම් වර්ණ දෙකේ හොඳ නරක දකින්නවනේ. ඒක නියමිත මට දැනගන්න පුළුවන් මේක මේ බෙදලා අපි දැනගන්නේ ඉන්නේ මොකක්ද විඥානය නම් ඒ විඥානය කියන්නේ විඥාන කියන්නේ ශක්තියක්. ඔව්. ඒ ශක්තිය එහෙම තියන්නේ අපි. ස්ටෝ කරනකොට එක එක පැකට්ස් වලට දාන්නේ UNP කාර්යය දාන්නේ නිල් පාට එක නරක පැකට් එකට ශ්‍රී ලංකා දාන්නේ හොඳ පැකට් එකට. එතනින් පස්සේ ආපහු ගන්නකොට ගන්නෙ අන්නර සංඥාවත් එක්ක. එතනයි පැටලවිලා තියෙන්නේ. ඒක ඒක මේ UNP නන්දන කියන්නේ කතාව නෙවෙයි කිය යුතු කතාවක් ඒක. අපි ඒක තැම්පත් කරන්නේ සුද්ධ වශයෙන් නෙවෙයි. අපිට ඕනේ ස්ටෝර කරන්නේ අපි ඊට පස්සේ ඒකට පාත් එක ලියන්න එපායි. මේ සෝනවාස් මේ දැන් බුද්ධාගමේ මෙමරියක් කියලා නැහැ මෙමරි චිප් එකක් කියලා සංඥා විතරයි තියෙන්නේ සබ්කොන්ෂස් මයින්ඩ් එක නැහැ ස්වාමී. නෑ මෙමරි එක ගත්තත් මෙමරි එකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකෙන් ඇති ලාභයක් නෑ. ඒකත් ලෝක ධර්මයක් සංස්කාර ධර්මයක් ඒකට තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයමයි. ඒක නිසා මේ පෙර ආත්මය දකින්නවා මත්තර බලනවා අර මේ කිනවා අනිවාර්ය වර්තමානත පොත පැන්නilla. නෑ පෙනුනත් ඒකේ තියෙන්නේ මේ වර්තමානයේ තියෙන වගේ අනිත්‍ය දුක්ඛ අනාත්මෙම තමයි. ඒ නිසා මතකෙට යන එක වළක්වන්න බැරි අබ්බැහියක් අපේ. ඒකට අයිතිවාසිකම් කියන්නේ යමෙන් තමයි අපි අබ්බැහියට උපැන්න සත්‍ය කියන්නේ. මේ මේ වෙන් කරලා හඳුනාගත්තට පස්සේ ඒ වෙන් කර හඳුනාගත්ත දේවල් නැවත පාවිච්චි කිරීම සඳහා cognition recognition කියන එක තියෙනවා. ඉතල cognize කරනවා white and yellow වෙන් කරගන්න. ඊට පස්සේ ඒක recognize කරන එකට මාක්යක් අපි දානවා. අර වඩුවා නූල් ගහගන්නේ. ලීයේ නූල් ගහනවා ටේලර් හරි ගසනවනේ. ඊට පස්සේ ආ රෙද්ද කපනකොට හරි වඩුව කපනකොට ආයේ බඩුව දිහා බලලා නෙමෙයි කපන්නේ. අර ගත්ත ලකුණ හරියට. ඊට පස්සේ කොග්නයිස් කරපෙක රෙකග්නයිස් කරනවා තමයි විඤ්ඤා මේ සංඥාව අවිලා හොල්මන් කරන්නේ. ඊට පස්සේ අපි ඒ ගත්ත සලකුණු ටිකේ ජීවත් වෙන්න ඕනේ රෙද්ද කපලා ඇඳු හදන්න නම්. ඇඳගත්ත ලී අනුව වඩුවගේ හිතේ චිත්‍ර රූපයක් ලැබෙනවා. දැකපු බඩුවට නෙමෙයි. ඇඳපු රූපය අනුව. ඊට පස්සේ එයා ඒ අනුව ජීවත් වෙන එක කරන තමයි අපි වඩුවයි කියන්නේ දක්ෂ වඩුවේ. දක්ෂ ටේලර් කෙනෙක් එයාට ඒ සංඥා ටික ඇති ඊට පස්සේ ඒක මහන්න. හැබැයි ඊට පස්සේ ෆිටෝන් එකට දැම්මේ නැත්තම් අර ඇත්ත මිනිහට ෆිට වෙන්නේ නැහැ. උපත්තිය උපත්තිය යන විඤ්ඤාය කොටසක් කරන්නේ. නාම රූප. විඥාන කියන්නේ එතන ඉතින් ඉපදීමේ මැරෙන ශක්තියක්. අපිට ඕනේ ඒක අනිත්‍යයි අපිට ඕන එක නිට්ටයයි කියන්නේ ඉතින් අපි කියන මේ ආත්මෙන් යාත්මට යනවා කියන විඥාණයට එහෙම යන්න පුළුවන් ශක්තියක් නැහැ ඒක එතන දැන් මේ විදුලිය වගේ විදුලිය මේ DC AC කරන්ට් එකනේ ඔසිලේෂන් එකක් තියෙන. ඒකේ තියෙන කම්පනයක් විතරයි. අපි කියන ධාරාවක් විදිහට අපි වැඩ ගන්න ගියාම විදුලිය ධාරාවක් නැහැ. විදුලිය තියෙන එකින් එකට එන කම්පන වේග වගේක් යන එකක්. ඒ වගේ විඥානේ එතන ඉපදිලා එතන මැරෙනවා. ඒක ඊතරම් අනිත්‍ය නමුත් මනුෂයා කවදාකවත් ඒක අනිත්‍ය කරන්නේ නැහැ. එයා නිට්ටයයි කියලා හිතන්නේ මේ මැරිච් එක නමයි ආයිපදුනේ කියලා. ඉතින් මේ අර නිට්ටියේ අනිත්‍ය නිට්ටි සංඥාවෙන් තමයි මේ තීරි ගොඩනගන්නේ. ආයෙත් ඒ වගේම ශක්තියක් ඇති කරනවා. පස්සේ දැන් එයාගේම පක්ෂය තමයි ඇදලා ගන්නෙ නේද? කියන්නේ එයාගේ මොනවාරි කරපු කර්ම පස්සේ පස්සේ ඇදිලා නම් සක් ඒක අර වෙලා තියෙන දේක් නෑ ඒක කියන්නේ සිංගර් මැසිමක උඩින් නූල ගහගෙන ගහගෙන යනකොට යටින් බොබින් එකෙන් ගහන ගහන කැව්වේ නැත්නම් මැසිම වැදින්නේ නෑනේ. මැස්ම වෙන්නේ නෑනේ. එතකොට උඩින් මැස්ම ගහගෙන ගියා සමහරට මැස්මක් වගේ පෙන්වන්නට යට බොබින් එකේ නූල් ඉවර නම් අර කැතපුවන් ගැලවිලා යනවා රෙද්ද මැහෙන්නේ නෑනේ. ඒ නිසා ඒත් එතම යටින් නූල යනකොටම යටින් අල්ලන්න එපායි. ඒ ඇවිල්ලා වදින්නේ සංඥා වෙන්නේ. උඩින් දෙන එක සංඥාවෙන් ඇල්ලුවාට පස්සේ යන්නේ මේ මම දන්න කෙනෙක් හොඳ කෙනෙක් නරක කෙනෙක් ආදි වශයෙන් ඇල්ලුවාට පස්සේ තමයි කොක්කවාදීට. ඒ නිසා රහතන් වහන්සේගේ බොබින් එකේ නූල් නැහැ. බැස්ම යනවා වගේ පේනවා නමුත් රෙදි බැහැන්නේ නැහැ. පෘථජ්ජනයාගේ රෙදි මේකේ නූල් නැත්තම් මැරිමත් අල්ල විසිකොල දන වැඩක් කෑ මේ බොබින් එකේ රූල් නැතුව මොන වැහිල්ලක්ද? ඉතින් එයාට පේන එක විශාල අඩුවක් විදියට. භාවනා කරනකොට අපි අර නින්දට වැටෙන වෙලාවදී බොබින් එකේ නූල් ඉවර වෙනවා. ඉවරෙටින් අපි කියනවා අල්ලි කෙලියක් උනේ ස්වාමීන් වහන්සේ රෑ 12ට යවන්නේ මට ඊමේල් අනේ ස්වාමීන් මොනවක්වත් නොදෙනී ගියා මොනවක්වත් නොපෙනී ගියා දීගාට මොකද කරන්නේ කියලා. අච්චර අමාරුවෙන් අර ගිය තැනට ආය අර පෑදී ජීර බොරදී දාගෙන මොනවා හරි එකට දාගන්න හදන. මේ වුමනාවෙන් සාම ආසාවෙන් කරන්න හදන මේ සංසාර දුකෙන් මැදෙන්න කියලා තමයි ඉන්නේ. දුක නැති වුණාට පස්සේ ඒක දුකක් වෙනවා. ඒකේ මොකුත් නැහැ නේ. මොනවාත් නැහැ ගෙදර ගිහිල්ලා තියාගෙන ඉන්න. නැත්තම් කරඬුවක දාලා වඳින්න. ඕන අවස්ථාවල දැන් කොච්චර සමාධිමත් හිටියත් මේ අර උතුරලා යන්න මේ බාහිර කොච්චර වාහන හිටියත් ඇතුළතින් එන එක උතුරලා උතුරලා ගිහිල්ලා යම් කිසි සමතකටපත් වෙනවද? එහෙම නැත්නම් ඒ එන්නේ පෙර අපි කරපු මේ මේක මෙතනින් කොහම උතුරලා උතුරලා ඉවරයක් වීමත්ද එහෙම නැත්නම් ඒ අවස්ථාවකදී අපිට භාවනා මේ යන ජීවිතයට ගමන වළක්වන්න යම් කිසි ඒ පෙර කරපු අකුසල කර්ම වලින් බලපෑමක් වෙන්න පුළුවන් දේ අවස්ථාවක්. ප්‍රශ්නේ පිරිසුදු වෙන්න හොඳට ප්‍රශ්නේ පිරිසුදු කරලා අහන්න එතකොට මට හිතේනවා මට ඔය අහන ප්‍රශ්නේ ඔය දෙකම එකමයි පටලවන්න හදන්නේ දැන් සාමාන්‍යස භාවනාවේ දැන් හිස් භාවයටපත් වුණාම අපි ඔහු සමාධියෙන් ඉඳදී අපේ කිසිම බලපෑමක් තොරව ඇතුලෙන් අර අර මල් එනවා වගේ පිට දාන්න ගන්නවනේ ඒ අවස්ථාවේ පෙර අපි පෙර ගినాපුවා ඒක දැන් උතුරලා යනවනේ උතුරලා ආයි අර කැම්බේ වේලෙන්න වගේ කැම්බේ ඒ ඒ එන්නේ පෙර මේවද ඒක එහෙම එහෙම උතුරලා ගිහිල්ලා ඒක ඉවර වෙනවටපත් වෙනවද එතෙන්දි සරුවඥාණන්සේගේ උපදේශ ගැන කතා කරොත් අකින් ඉඟක් හේද මන් දන්නේ ඒ උතුරන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන හැල්පෙන් බලන්න කියනවා එතකොට උතුරලා යෑම Taman තේරෙන පටන් ගන්න සතුටකුත් නැහැ ඒකේ කනගාටුකුත් නැහැ එතකොට වෙන්නේ තැම්පත් බවක් තමයි ගෙවිලා ගෙවිලා ගෙවිලා මණ්ඩි තැම්පත් වෙනවා ඒ තැම්පත් වුණාට පස්සේ ආ උතුරන දෙයක් නැහැ ඊට පස්සේ යෝගාවචරය ප්‍රශ්න තියෙන්නේ ඊගාවට එන විවේකී බුද්ධ විඳිට කැමති. එයා එයා අසහනයටපත් වෙනවා. මං මං යතු කරන්නේ නැති ඒක. ඉතින් කියනවා හරි පාළුයි හරි කම්මැලි මොකෝවත් නැහැ බලන්න ගියාම මොනවත් නැහැ කියලා ආයෙ කොහෙන් හරි සල්ලි දීලා හරි දුක් වෙනක් ගෙනල්ලා අරකට දාගන්න. පෑදිදියට බොරදිය දාන්න. අර මේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. ඒ මොකද සංසාරෙම කෙලෙස් සහිතව හිටපු අපිට කෙලෙස් නැතිගම මහා පාළුයි. ඒ නිසා අපිට රහතන් වහන්සේගේ හිත කොටිම කියනවා නම් අදුක්කම සුඛ වේදනා කොච්චර වෙලා හිටියත් ඒක අපිට ආඩම්බරයක් විදිහට තේරෙන්නේ නැහැ සපක් විදිහට තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් අපේ හිත කන්ඩිෂන් වෙලා තියෙනවා සැප දුකට. අදුක්කම සුඛේ තමයි අපි 99ක් ඉන්නේ. කවදාකවත් අපි දන්නේ නැහැ. ඒ වගේම කෙලෙස් නැති හිත්වල අපි අනන්ත ඉන්නවා. අපිට කිව්වනේ පාළුවක් විදිහට තනිකමක් විදිහට එහෙම නැත්නම් මම කොංගුණා විදියට ඉතින් අපි මොනවා හරි තාම මොන හරි එකට දාගන්න. භාවනාදී මේක ලස්සනට කරලා පෙන්නනවා. බුදුරජාණන්සේ ලස්සනට කාය සංස්කාර සංස්කෘතියෙන් පෙන්නනවා. චිත්ත සංස්කාර සංජීවයෙන්. නමුත් බුදුරජාණන්සේට බෑ ඔක පිළිගන්නන්න. ඔකට සමාදම් කරවන්න. එළඹ වාසය කරවන්න බෑ. ඉතින් ඒකට උන්වහන්සේ කණ්ඩි කියලා බණ කියලා කියලා කියලා ධර්ම සාකච්ඡා කරලා කරලා කරලා කියනවා. උපේන එක ලේසි. ඉපුලුවට ආරසා කරන්නේ නැහැ. නැගිටිනවා පාළුයි කියලා. කම්මැලි කියලා. ආයෙ නැගිටලා මොකද කරන්නේ? ආයෙ කක්ක ටිකක් දාගන්න. ආයෙ කෙලස් ටිකක් දාගන්න. දැම්මට පස්සේ කියනවා හරි වැඩේනේ. දැන් ආයෙ දුක සැප තියෙනවා. ඉතින් ඔන්න ඔය සෙල්ලමේදී පේනකොට පේනවා අපිට වින කරන්න අපිට වද කරන්න පිටින් කවුරක්වත් නැහැ. අපි මේ විහිං පල් ජීවිතේ මල්. විහිං පල්. ඒ සිස්ටර් එක සිස්ටර් කිසි දුකක් නැහැ. විඥානය යන්නේ කියන නමුත් සිතේ සිත සිතුවිලි ධාරාවක් යනවා. නෑ යන්න ඕනේ කියනෝනම් විඥානේ උනත් යනවා කියවට කමන්නේ නෑ. අපි දැන් යමක ආසන කුස්නාන් උපාදාන කරන් පස්සේ චුතිසිතක් කියලා එකක් පහල වෙනවානේ. ඒ අනුව උපාදේ වෙන්නේ. ඒ චුතිසිත අනු උපාද වෙනවා නම් ඒ සිතේ එතන උපාදේ විඥානය කියන එක නොගත්තා එතකොට ඒ ඒ නැතිව නැත්තම් ජාතක කතාවල කොහොමද බුදුරජාණන් වහන්සේ ආවලාත්මි මේ මිත්‍ය ආවලාත්මි මේ මිත්‍ය කියන්නේ. එතකොට මොකක් හරි එතන ඒක දිගට එන ධාරාව මොකක් හරි සත්‍විශේෂයක් තියෙනවා. ඒකට සයිකෝසිස් ඒකට කියනවා මේ සයිකෝසිස් කියලා අපේ ඇහිච්චලා තියෙන නඩු ටික. තාම විසඳිච්ච නැති නඩු ටික ඉතින් උසාවියේ දිගට යනවා. චුතියේදී අවසාන අවස්ථාවට ඇති වෙන සිතේ ඇති වෙන පින්බෝ බහු කුසල් වූ අකුසල් සිතුවිලි අනිත් ප්‍රතිසන්දියේදී ඒ ආත්මයට බලපානවද නැද්ද කියන එක තමයි මේ කියන්නේ. බලපාන යන්නේ කොහොමද? යන්නේ කොහොමද? ඒක ආත්මෙට හරි කොහොමද දැන් ආයි ඉපදුනාට පස්සේ ඒ වගේ අවස්ථාවම අරක ඇවිල්ලා එන එක නෑ ඇයි මම මම යෝජනා කරන්නේ මැරෙන්න ඕනේ නෑ භාවනා කරනකොට ඔක වෙනවනේ මේ චිත්තක්ෂණ ඊගාව චිත්තක්ෂණට ඇයි ඒක පැත්තක දාලා මේ මරණය අල්ලන්න හදන්නේ එතකොට අපි අපි දන්නේ නැත්නකට යනවනේ ප්‍රශ්නෙත් එක මං ගිය ස්වාමීන් වහන්සේ ජාතක කතා සාහිත්‍යයේ බුදුරජාණන් වහන්සේ මේ වැදෙක් වුණා බල්ලෙක් වුණා මුවන්දෙක් වුණා මනුෂ්‍යෙක් වුණා දෙවියෙක් වුණා කියේ බෝසත්ත්ව කාලේ එතකොට යම්කිසි ධාරාවක් නැත්නම් ශක්ති විශේෂයක් එක දිගට ආපුවාක් නෙතෙන් දිගටම ඒ කියන්නේ අර සහෝදරය ආවා විඥානේ යන්නේ නැහැ. නමුත් සිත නැත්තම් සිතුයි. නෑ ඒක හරි. ඒක ඔය කියන්න හදන දෙක ඔක මතුකල තියෙන තර්කයේ ප්‍රශ්නයක් නෑ. අපි කල්පනා කරලා බලන්න ආනාපාන හොඳටම සංහිඳිච්චාම ওই ධාරාව තියෙනවද නැද්ද කියලා. එතෙන්දි නෑ. ඒක තමයි කියන්නේ. එතෙන්දි තියෙනවා කියන්නේ මම මේ හදන්නේ. අපි 100ට 100ක් ආනාපානේ නතර කරත් භවයේ අහුවෙනවා අපිට එතෙන්දි. ඩේටම් ලයින් එකක් අහුවෙනවා අපි මැරිලා නැති බවට අපිට ක්ලාන්ත වෙලා නැති බවට අපිට සීන නැතිලා බවට. අන්න ඒක හොඳට ආනාපානේ ගෙවල ගෙවනකොට අපි දන්නවනේ ගොරෝසු ආනාපාන තියෙනවා මධ්‍යස්ථ ආනාපාන සියුමුණ සියුමුණත් කලබල නොවි මේ තියෙන එකේ පැවැත්ම අහුවෙනවා භවයේ කියන එක අහුවෙනවා නමුත් එච්චර සියුම් කියලා නැහැ එච්චර පිරිසිදු නැහැ ඊට පස්සේ චිත්ත සංස්කාර සංසිඳුණාට පස්සේ ඊටත් වැඩි අඩිය මට්ටමේ භවය අහුවෙන්න පටන් ගන්නවා අන්නේ භවය අල්ලනකොට තේරෙනවා ඕනේ නම් ඒක කෙනෙකුට එතන එතන පහළ වෙන මේ දෙයක් කීතකේ ඕනනම් ඒකට ධාරාවක් කීයකේ කෙලෙස් සහිත පුද්ගලයා අසත්පුරුෂයක ධාරාවක් කියනවා සන්තතියක් කියලා. කෙලෙස් නැති එකන සන්තතිය කඩලා බලනවා. කඩලා බලනකොට පේනවා ඒව එතන එතන මතුවේ යන දේවල්. ඒ මතුවෙන දේවල් උඩින් යන නූල වගේ නම් යටින් යන කොක්ක නැති වුණොත් මැස්ම වැටෙන්නේ නැහැ. සත්පුරුෂයා යටින් එක නූල නැති වෙනවා නම් හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔය උඩින් කොච්චර මැහුණත් ඒවට අගේ අගීසාසිකම් කියන්නේ නැහැ. අසත්පුරුෂයා කොහොම හරි නූලක් ගහලා අනේ මේ මහණිකේ මැස්ම වැටෙන්න එපායි කියලා යටින් නූල් දානවා. ඒ නිසා ඒ මත්තමට යන එක එකක්. ඒ කියන්නේ කාය සංස්කාර, චිත්ත සංස්කාර සංසිඳන එකක්. සංසිඳුවට පස්සේ මේක සන්තතියක් වශයෙන් බලන්න පුළුවන්. එතන තියෙන ක්ෂණ භංගුර භාවයෙන් බලන්න පුළුවන්. සර්වඥයන් අපිට සාදරව ඉල්ලා සිටිනවා සංසාරේ පුරාවට මේක බැලුවේ සන්තතියක් විදියට. දැන් සන්තතිය කඩලා බලන්න. සංසිඳ ගන්නගෙන එතන එතන පහළ වීමෙන් නැතිවීමෙන් යන තොරණක නිමෙමින් පවතින බල්බ් වලින් තරු ඇඳෙනවා මාලාවල් යනවා ඒ ඔක්කොම වෙන්නේ නිවෙනපත් වෙන බල්බ් එකකින්නේ. බල්බ් එක ඇවිදින්නේ නැහනේ. නමුත් ඒක දිහා බලනකොට පේන තියෙන්නේ ඇවිදිනවා වගේනේ. ඇයි ඇවිදිනවා කියන දැකීම තමයි අනිත්‍ය නිට්ටය සංඥාව. ඉතින් ඒක එහෙමයි කිව්වොත් එයාට ඕන තරම් කියකේ ජාතකත් ඇත්ත. යන එකකුත් තියෙනවා කියලා. ඒ බලන දෘෂ්ටිය. ඒක ආනාපානේම සෙනෙක් විදිච්ච ඒක ප්‍රතිසන්දි අවස්ථාවේ ඉඳලා අනිත් චුතිය දක්වා හැම දේශනා අධ්‍යයනය දේශනා අධ්‍යයන ජාතිපත්‍ය ජරා මරණ. පැහැදිලි. ඉතින් හිතෙන්ම කියනවානේ ආපහු මේ මේ උපාදානය නිසා જાතිය තියෙනවා જાතිය නිසා ඊට පස්සේ ආයෙ මරණයක් තියෙනවා කියලා. හිතෙන්දි නැහැ කියන එකක් නෑ. එතන මොකක් හරි අපිට නොතේරෙන යමක්. ඒ බිතින්දි අපිට තියෙන්නේ දෘෂ්ටි දෘෂ්ටි කෝණේ ඇති කරන්න කියන්නේ ਸਰවඥාන්සේ ඒ දෙයට යනකම් අඩුවට පස්සලා පෙන්නනවා. බලව කියන්නේ භාවනා සාර්ථක වෙච්ච එකනට. හුස්ම හොඳටම නතර වුණාට ඒ පුදුරට ඒ පරියන්කෙම ඉන්න හුස්ම නැති බව දැනගෙන හුස්ම නැති බව පිළි අරගෙන හරි කමන්නේ දැන් මෙතන මම පණ තියෙන බව දන්නවනේ. සිහි නැති වෙච්ච බව දන්නවනේ. ක්ලාන්ත නැති බව දන්නවනේ. මෙන්න මේ දැනෙන දෙයට අපි භවය කියන. භව පැවැත්ම. ඕක ඊට පස්සේ ගිහිල්ලා චේතනා සංඥා දෙකත් අයින් කරලා ඊට පස්සේ ඊටත් එළිය මට්ටමකින් දකින්නකොට පේනවා මේ තියෙන මේ ලයින් එක ඒ කියන්නේ ඩේටම් ලයින් කියලා එකට කියන්නේ අඩිම මට්ටම පුපුරු ගහමින් පුපුරු ගහමින් එතන එතන යන කැඩි කැඩි යන එකක්ද නැත්නම් අඛණ්ඩ ධාරාවක්ද කියන එක බලන දෘෂ්ටි කෝණය අනුව වෙනස් වෙනවා කියනයි විද්‍යාඥයත් අද ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන්සේ අවුරුදු 2500 ඉස්සලත් කිව්වේ ඒකයි. ඒක ධාරාවක් කිව්වොත් එයා ඒ කියන්නේ සංසාරේ පැත්තයි අල්ලලා තියෙන්නේ. මේක කැඩි කැඩි යන එකක් කියනවා නම් එයා කියනවා මේක ධාරාවක් කියපු නිසා සංසාරේ බැඳුනා. දැන් මම මේක කැඩි කැඩි යන එකක් කියලා කිව්ව පරිදි කැඩෙන්නේ නැහැ. අවබෝධ වෙච්ච වෙලාවේ තේරෙනවා මම මේක ඕන විදිහට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්කම තිබුණා. මම දැනුයි සම්මාදිට්ඨියටපත් උනේ. දැනුයි හරි දැක්ම ඇවිල්ලා තියෙන. අනේ එහෙමනම් මේක දැන් කැඩි කැඩි යන එකක් විදිහට බලන්න පුළුවන්. වහන්සේ කියන ටික ඒක හරි ඒක 500ක්ම හරි. දැන් අපි බලන්නේ තේතත් එන්නේ. නමුත් අර සාමාන්‍ය පුද්ගලයෙකුගේ නැවත උත්පාද්‍ය දී මොකටද කියන්නේ? කතා කරන විදිහට ගත්තොත් මොකක් හරි එක තැනක තියෙන ජීවිතේන්ද්‍රය කියලා. නෑ නෑ ඔය කියන්නේ නැද කර්මය සහ කර්මඵලය පිළිගන්නේ නැති මනුස්සයා සතෙක් මරුවොත් කර්ම වෙන්නේ නැද්ද? කර්මය සහ කර්මඵලය පිළිගත්තොත් හිත සද්ද වෙන්නේ. අපිට මේ භාවනා කරන්න තියව කතා කරලා ඉවරක් කරන්න වෙන්නේ නෑ. ඒක හොඳටම මතක තියාගන්න මේ වගේ සාකච්ඡාවකදී අපි ඒව පැත්තකට දාන්න වෙනවා. අපිට ගන්න ඕන තියෙන්නේ මෙච්චර අමාරුවෙන් අවස්ථා ගන්න අපි ගොඩ වෙනවා. නැත්නම් මම ගොඩ වෙනවාද කියන එක. එහෙම නැතුව මේ ලෝකයට මොකද වෙන්නේ කියලා ඒ කියන්නේ සරුවචනාසත් අත තියන්නේ ප්‍රශ්නයක් ඔය. ඉවරක් කරන්න බෑනේ භාවනා නොකරන එක නම් කොහොමද කරන්නේ කියන එක අපි හිතලානේ කියන්නේ. අපිට කරන්න තියෙන්නේ ආනාපානේ නතර වුණාට භවයේ කැඩෙලා නැහැ. මේ චිත්ත සංකාර නතුනට භවේ කැඩලා නැහැ මේක කලබල කරන්න එපා පාළුයි කියන්න එපා මේක හොඳට එදිනදා ජීවිතේ වැඩක් කරගන්න කරලා බලන්න මේ තියෙන පැවැත්ම කැඩි කැඩි යන චන බංගුර දෙයක්ද නැත්නම් සන්තතියද කියලා සන්තති ඝණය කියලා කියන්නේ අන්නේ කැඩි කැඩි යන දේ පැවැත්මක් වශයෙන් ගන්න මායාවට ඒ සංසිතිය කඩලා බලපු දවසේ ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දෙන උපකල්පනය ඒ අනුව කල්පනා කරලා බලන්නේ අපේ ජීවිතේ තීර්ණාත්මක තැනකදී. එතකොට පේන්න පටන් ගන්නවා මේක ගන්න හුස්ම පිට වෙන හුස්ම එනකන් අතරමැද මැරෙන්න ඉඩ තියෙනවා. එතන එතන කැඩි කැඩි යන එකක්. මේ කැඩි කැඩි යන එක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මික කියන්නේ බොහොම කිට්ටුයි. සන්තතියක් තිබුණොත් ඒක මම කියාගන්න තියෙන ඉඩ වැඩි. මගේ කියාගන්න තියෙන ඊට වැඩි නිසා සරුවඥාන්සේ යෝජනාවක් කරනවා සන්තති වශයෙන් බලපන් මුළු ලෝකෙම බලපු දෙ. අපි සංසාරේ දිගටම බැලුව කමන්නේ. මේ චිත්තක්ෂණය නතුව බලන්න. අන්න ඒක විතරයි අපිට ජීවත් වෙන චිත්තක්ෂණයක් වෙන. අනෙක් සෑම චිත්තක්ෂණයක්ම අපි හීනෙක මුලාවක අසත්පුරුෂකමක ගිය දේ පිළිගන්න කැමති නැති ගැතියක. ඒ නිසා මේක ඒක වෙන කෙනෙක්ගේ කොහොමද වෙන්නේ කියලා කියන්න අපිට විශේෂෝචරත් නැහැ. ඒක ඇති ප්‍රායෝගික පැත්තකුත් නැහැ. ඒකෙදි හොඳට පරිසං වෙන්න ඕනේ අපිට තියෙන මේ සීමිත කාලය තුල අපේ වැඩේට නැත්නම් මගේ වැඩේට හිත යොදපු ගමන් ওই ටාස්ක් එක ඉච්චර අමාරුයි. ඒකවල අවදාද අපේ වැඩේට අපි හිත යොදපු ගමන් අපි තවත් යනවද මේකෙන් ඉවර කරන්න ගන්නවද කියලා? එතෙන්දී පැහැදිලි. අකාලිකද සදා කාලිකද කියන එක එතෙන්දී තීන්දුව වෙන්නේ. ඒක සරුවචන් ආංශ කියනවා මට එතෙන්දී කරන්න දෙයක් නැහැ. ඒක මම ඔයත්තන්ට කියලා දීලා තියෙනවා. මම ඔයත් වෙතින ගෙනත් දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒක තුල සන්තතියක් බලනවනම් ඒ සදාකාලික සංසාරයක් වාසනාව ලබයි. ඒක කඩ කඩ වෙන දෙයක් විදිහට බලනවනම් ලොකු සතුටක් ඇති වෙනවා. චෝක් කැල කන මේක කැඩුවා. මේ චෝක් කැල කියලා කියන්නේ භංගුර දෙයක්. ඒ වගේ මේක ක්ෂණ භංගුර නම් මරණය මොහොතේ ඕනේ මෙතෙන්දිම කඩත හැකියි. මරණ මොහොතේ කඩත හැකියි. මෙතෙන්දි කැඩුවට පස්සේ තේරෙන පටන් ගන්නවා ඒත් මේක ජීවත් වෙන වෙලාවේදී සම්මත ලෝකේ තියෙනවා කියන අයත් එක්ක ඉන්න ගම ගැටමක් ඉන්නේ නැහැ. Taman දන්නා પરමාර්ථ වශයෙන් මේක නැහැ. බබාලගේ භාෂාවෙන් අපි බබාලත් එක්ක කතා කරුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකයි අපි මෙතනදී ඇත්තටම මේ මේ සාකච්ඡාවක යන්න ඕන තැන, භාවනාවක යන්න ඕන තැන, ධර්මයේ ගන්න ඕන තැන, එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් නම් අන්තිම ලේබින්දු දක සටන් කරලා හේතු ගන්නලා දෙන්න ඕන තැන මෙතන. මෙතෙන්ද යන්නේ ඒක ඒ පුද්ගලයාගේ දක්ෂකම. නමුත් පරතෝ ഘോഷය අවස්ථය ඇතෙන්නේ මේක බංගුර දෙයක් විදිහට බලන්න. මේක කැඩෙන දෙයක් විදිහට බලන්න කියන්න නම් ඒක හිතන්නේ නාස්තිකයි වාගේ. ඒක හිතන්නේ කාලකන්නිකමක් වාගේ. නමුත් සර්වඥයන් කියනවා මේ නාස්තික දේ ආස්තික සංඥාවක් ඇතිවන සංසාරේ දුක් විඳිනවට වැඩිය නාස්තික දේ නාස්තික දේ වශයෙන් දැක්කනම් ආයේ කවදාකවත් අනුන්ට දොස් කියන එකක් නැහැ මට දොස් පවර ගන්න මේක ලෝකේ ස්වභාවයේ බව තේරුම් ගන්න ස්වභාවේ නම් unsatisfactory එහෙම නැත්නම් ඒක සතුටට පිරිච්ච බවට සම්පත්‍ති කරපාට කවදාකවත් ඉඳ තියන්නේ. ඒක නිසා අද බෞද්ධයට ලොකු යමක් ඇවිල්ලා තියෙනවා විද්‍යාඥයා කිව්වේ මේක දිගට පවතින දෙයක් තියෙනවා කරන්ට් එක කියන නම දුන්නේ ඒකනේ. ඔව් කරන්ට් එකේ කරන්ට් එකක් නැහැ. විද්‍යාඥයෝ මේ ගංගාවට ගිය දෙනකොට දැන් අර කලින් ගියේ කියලා නෙමෙයි නිකල කිව්වම ඊට පස්සේ නෑ දැන් ගියේ ගව නෙමෙයි ඉතිවිච්ච ගව නෙමෙයි වෙන ගවක් කියන්නේ. ඒ තරමටම හැම තැනම තියෙනවා. නමුත් මේ ධර්මය භාවනා කරන එකට එතන එතන ආબોධ වෙනවා කියන එක ජීවිතේ එක සැරයයි වෙන්නේ. සංසාරෙට එක සැරයයි වෙන්නේ. ඒකෙච්චර තෝක වාසයට දොසින් ගණන් වෙන්නේ නැහැ. උනාට පස්සේ මේ මනුස්සයා නෙමෙයි පරියන්කෙන් නැගිටින්නේ. එයා ඊට පස්සේ ඉන හැමදේම දිහා බලනවා මේ කරා පැමිණෙන දුක මේක දිගට පවතී කිව්වොත් තමයි බයක් ඇති වෙන්නේ. මේ දුකේ ඉන්නේ යණ්ඩයි කියලා දන්නවනම් සැපක් වගේම ඉතින් අහසේ බලාකුළු ගියයි කියලා අපිට ඕකට අයිතිවාසිකම් කියන්නේ උපන්න සාතික ලියන්න ඕනේ බලාකුළු යන දේවල්. ඒ වගේම අපේ කරා සල්පක් එනකොට දුකක් එනකොට සතුටක් මේ ස්තුතියක් එනකොට ප්‍රශංසාවක් එනකොට බැනුමක් එනකොට ඔය ධර්මතා දන්න කෙනෙක් නම් සතුටක් ස්තුති කරනකොටයි බනිනකොටයි හොඳටම තේරෙනකොට මේ දෙකම කම්පන දෙකක් අන්ත දෙකක් ස්තුති කරනකොට සතුට වෙන්නේ නැහැ. කනගාට මයින්කොට කනගාට වෙන්නේ නැතුව මැද හිටියයි කියලා කිසි කෙනෙකුට අපේ දෝෂයක් දකින්න බෑ. හැබැයි ඒක හිතලා ගන්න බෑ. භාවනාවේ යතින්න ගිහිලා ඇවිදින ක්ෂණ බංගුර භාවයේ. එහෙම නැත්නම් මේ සන්තතිය කඩලා එහෙම නැත්නම් ඝන සංඥාව කඩලා බලණ්ඩයි වීරයයි කියලා කියන්නේ. ඒකටයි සරුවචනදී අපිට කියන්නේ නිතරම එළඹ සිටි 100න් ඉන්න ඔතින් ගියාට ගියාට පස්සේ සන්තතියට දාලා බැලුවොත් ඉතින් අපි ආයෙ සංසාරයක් ලබනවා. කඩලා බලමු. ඒක සමහත් කරන්න දැන් වැලි කතාවක් තියෙනවා නේද අඹ ගහක් හිටෝලා ඒකෙන් හොරෙක් ගෙඩියක් කඩාගෙන රජුගාවට ගෙනිච්චාම හොරා කියනවලු මං ඔයා හිටපු අඹේ නෙමේ මේ මං කැඩුව අඹේ කියලා අර එහෙම කියනවා නේද ඒවත් ඒ අඹේ මේකේ සම්බන්ධයක් තියෙනවා දැන් ඒ අඹේ ලක්ෂණම අඹෙත් තියෙනවා නමුත් අර හිටපු අඹේ නෙමේ එහෙම කතා එනිසා අපි බලන් ඉන්නකොට ඊගාවටත් මතුවෙන්නේ ආස්වාසයක්ම තමයි ඉස්සෙල්ලා ආස්වාසේ ලකුණුම තමයි. සරුවචන කරන ලකුණු නෙවෙයි කියලා බලන්නේ කියලා. වෙන එකක් කියලා බලන්නේ. එතකොට අනිත් ආස්වාසය අලුතෙන් බලත හැකි. එකම ආස්වාසය නම් කම්මැලි හිතෙනවා. මේක වෙනස් වෙන බව බලනවා නම් හරි. අර මහතේ කිව්ව විදිහට මේ මහතේ මම හිතන්නේ මහසි සාඩෝ පොතේ තිබුණ එකක් නෙවෙයි මන්ද මම පයින්ව වෙන්නේ නැති. මහසි සාඩෝ කියනවා වැලි කොට්ටියක් එල්ලන්නේ කියලා. වැලි බෑග් එකක් බොක්සින් ගහන්න එල්ලනෝගේ වැලි බෑග් එකක්. ඒකල ඒකේ හිලක් හදන්නේ කියලා. හිලක් හදපුවම වැලි ධාරාවක් වටෙනවා. කොට්ටේ බද්දන්නේ කියනවා දැන්. පද්දනකොට පැද්දෙන තාලෙට පැද්දෙන ඉර ඇඳෙනවනේ. ඒක යන යන තාලෙට ඉර ඇඳෙනවා. ඒකට ඒක ඈතින්ලා බලපුවම පේන්නේ ඇඳපු එකක් වගේ. නමුත් ඒකේ කිසිම සම්බන්ධයක් නැහැ වැලි කැට වලින් හැදිලා තියෙන්නේ. වැලි කැට අයින් කෙරුවට පස්සේ එතන මොකක්වත් නැහැ. නමුත් බලනකොට මේන්නේ ඉරක්, රේඛාවක්, පැවැත්මක් වගේ. මේ සංසාරේ ওই වගේ බැලුවනම් අර මේ කවුද මහවසර පන්තිමක් වගේ වැලියොන්චිලා ලානුව පොඩ්ඩ කැලක් මට එවන්නේ කියලා කියන පොඩ්ඩක් බලන්න. ඒ වගේ වැලියු වලින් හදපු දෙයක් නම් උකට ඔච්චර රණ්ඩු කරනකොට සුවස්තික ලකුණු දැඳලා තියෙන්නේ ශ්‍රී අකුරු දැඳලා තියෙන්නේ ඕම් එක දැඳලා තියෙන්නේ මොකක්වත් නැහැ කොහෙන් අඳු ගාව ඔක්කොම යනවනම් රණ්ඩු කරන්න දෙයක් තියෙනවද Sister, I am very sorry. This is very complicated situation, so very difficult to translate. අර කාන්තාරේ වැලි වැලි අවුරක් කළාද මේ ගැන අතරපුවාම ඒක ඉස්සර බංගරත් යම් කරන වැටෙනවා. ඒ වගේ වැලි වලින් වතුරෙන් ගින්නෙන් හැම තැනකම මේක මුර ගාලා කියනවා. නමුත් අපි උත්සාහ කරනවා කොහොම හරි මේකේ පැවැත්මක් දකින්න. මේ සම්තතියක් දකින්න. මේ මේ අපේ පක්ෂයේ හිටපු අපෝ වක්‍ර වෙනවා. ඒක වක්‍ර වෙලා කියන්න මේ හරි වෙලාවක් කියනවා අපෝ පක්ෂයට දාගන්න. ඒක තමයි ඔබ වහන්සේ දැන් උත්සාහ කරන්නේ ග්‍රහයව පක්ෂයට දාගන්න. නෑ මම හදන්නා වක්‍රව තියාගන්නවා. කඩලම යන්නවා. ආයෙ ගාය චක්‍ර ආයෙ කක්ෂගත වුණොත් තමයි. තේරෙනකවත් කියන්නේ නැද්ද මං කියන්නේ. මෙතනදී සම්මාස මේ මේක නම් යටින් යටින් ලියනවා සමුරි ප්ලීස් කියලා. ඉන්දි ඒක ඒක ප්‍රශ්න කියන්නේ දැන් ඉස්සලා කියපේක for the sake of sister නෑ ඕක නෙමෙයි ඉස්සලා ඉස්සලා ප්‍රශ්නේ අයිති එසේනම් නාම රූප නිසා හටගන්නා විඥානයේ නාමයට අයිති නැහැ. So this is the question itself is difficult to translate. I will try my best. The, if you recognize it uh, yourself as the consciousness, being you consciousness, how can you restrain your consciousness? You being your consciousness, how can you restrain your consciousness? It's a kind of theoretically impossibility. And the second thing is the Buddha says, name and matter create the consciousness, consciousness create the name and the matter. How can this happen? So these are very theoretical but practically very difficult to reach. Because by reaching you evolve yourself. That is the way the evolution takes place. Uh, so therefore it is a, mm, not a theoretical answerable. It is not, the answer is very difficult to give it a linear way. It's a reciprocal question, reciprocal answer. So, but some philosophers has taken this issue and they says, being conscious, how can you control the consciousness? So it is impossibility. It says, you have your eye, it can see whole world, but I cannot see the eye. It's a truth. For that you have to use the mirror. And the mirror, you can see the eye. And that is the only way you have. And if you see the mirror, and if you see the eye, that very eye is living in the mirror image. But you know it is not living. It has all the features, but it's a mirror image. So likewise, when you are perceiving any uh, through the senses, for example, the seeing happens, at the very first sight, the visual object come and strike and then the I consciousness arises. And then you have a chance whether you can specialize on the same visual object or otherwise you can go to the ear consciousness, nose, tongue, body, mind. And the second time also, you, if you are going to the same very eye consciousness, that is your choice. Impingement comes and you have an inquiring mind to see this object. And before that you have a choice. The, the impingement has the st stimulating power, stirring. And I, sounds also come meantime, smell also comes, everything comes, but you give the priority to the second time also to see that particular obje, uh, object of observation, uh, sorry, the visual object. And when you are second time seeing, you are seeing it together with your perception. Your all memories. So therefore, very first thing is stirring your consciousness. But the second time when the consciousness go to see it, it goes with the perception and the liking and disliking. So second time you are no more see the things as they are. You see what you like to see. What you see that you are. So then onward you are interpreting telling I saw it, I touch it, I measure it and blah blah blah. But the Buddha says, but it may be wrong. Because what you see is your own image. Because it is going through the uh, perception, going through the memories, going through the liking and disliking, going through your personality. So therefore, the even though the consciousness is projecting second time, the physicality and mentality, that very projection can won't it won't carry the very consciousness. It is a, just an image. According to that image only, you interpret it. So therefore the Buddha says, behave like a blind person though you have eyes. The second what you see, don't claim as solid, as reality, as things they are, except, accept. It also carries some kind of a perception, some kind of a liking, some kind of a disliking, some kind of a personality view, some kind of a ego some kind of soul. So therefore, if you are more, more and more you observe, everything you observe, if you understand they have kind of a changeability. It is leading to suffering. Of course, there is no soul-like. First you have to learn this and incorporate that theory into your mind while meditating and then only one day you will realize it by your experience. Therefore, whatever the meditation you do, if you have not, not properly installed the correct view, the real theory, the real uh, the uh, correct theory, you still may interpret in the wrong way. So therefore, this is a kind of a reciprocal, paradoxical situation. Theoretically, we can talk, but will never lead to practical end. So that is the, what we were talking and shouting for 30 minutes. සෑඩු සංඥාන්සේගේ දේශනායක දේශන දේශනායක දේශනා කළා හතරවන ධානයේ ධානයේ සුදු ආලෝකයක් ඇත. එහි සිට ඊයේ ඇති වූ නාම රූප මෙනෙහි කරන්න විගතව පස්සට ප්‍රතිසන්දි විඥානය අට ගැනීමට හේතු හේතුම සිත බලන්න. පසුව මුලට ඇවි හෙට ඇති වෙන නාම රූප පිළිවෙලට ඉස්සරහට ඇති වෙන නාම රූප බලන්න. මෙන්න ක්‍රමයේ තුලින් පහසුවෙන් දීප්ති විසුද්ධියට පැමිණියයි. කියලා පැමිණියේ හැකියි. ඒක නිසායි අර කලින් කිව්වේ චිත්තවිසුද්ධි අවස්ථාවේදී සමතයක් ඇතිවෙච්චාන් සමාධියක් ඇතිවෙච්චාන් ප්‍රතිබල හතරක් ගන්න පුළුවන්. එකක් තමයි ditta dhamma sukha viharane දෙක තමයි ඥානපටිලාභය තුන තමයි සති සම්පජඤ්ඤය හතර තමයි ආසරක්ඛය. ওই කතරනේ ඥානපටිලාභය ගැන අතීතයේ පැලිම හිතන ඥාන සහ අනාගතයේ හිතන ඥාන නිසා මේ ඇති වෙන ditthිය සමත සම්මා ditthිය. සම සමාධිය ඇතිවිච්ච ඇතිවිච්ච සමාධියේ අතීතයට යන්න පුළුවන්. අනාගතයට යන්න පුළුවන්. කෙලෙසයි හිතකට වැඩිය පිරිසිදුව දෙපැත්ත බලන්න පුළුවන් අවස්ථා වැඩි. එන සම්මාදිට්ඨියටත් අපිට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. නමුත් මේ දේශනා මාලදී මම උත්සාහ කරේ මෙන්න මේ වගේ දේවල් කරලා අර ඇතිවෙච්ච සමාධියෙන් ඉස්සරහ පස්සේ යනවා වෙනකොට පුළුවන් තරම් වර්තමානයේ තියලා විපස්සනා සම්මාදිට්ඨිය ඇති කරගන්න මේ දකීමට හේතු වෙච්ච අරමුණම විනිවිදින්න. මේ මොහොතම විනිවිදින්න මම දැන් මෙතන විනිවිදින්න එමු නැතුව අතීත නාගරිත යනවයි කියලා කියන්නේ සැකයක් තියෙන කෙනෙකුට නම් අතීතයේ තිබුණද නැද්ද කියලා අර කියපු සම්තති ගණේ යනමනම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. නමුත් ඒකට සම්මාදිට්ඨිය වශයෙන් උදව් වෙන්නේ සමත සම්මාදිට්ඨිය මිසක් විපස්සනා සම්මාදිට්ඨිය නෙවෙයි. ඒකයි බුද්ධජනසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ওই වැඩ මිනිසු කරලා තිබුණා. ප්‍රකාශ කළ දුන්න තුන්කල් දක්නා ඍෂිවරු හිටියා. ඒක බොරු නෙවෙයි. නමුත් අපි මේ කරන්න හදන්නේ ඒකෙන් කඩාගෙන යන්නයි. එකෙන් එකට අපි රැඩිකලි පහර දෙන්නයි. ඒ පහර දෙන එක කියන විපස්සනා සම්මාදිටිය කියලා. ඒතර විපස්සනා සම්මාදිටිය කියන ඔය වැඩේ කරන්න එපයි කියලා කෙරුවොත් වෙන්නේ මොකද? හිත අතීතය නාගතේ විසි පැතිරෙන එක. ඊට පස්සේ මේක කියලා පණ්ඩිතාංශ කියනවා මට මෙහෙම කියන්න බෑ. මොකද හේතුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අතීත නාගතේ මෙහෙවන જાති කෙනෙක්. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වර්තමානෙම කඩන කෙනෙක්. ඒ නිසා මම කිව්වොත් අචිතනට යන්න එපයි කියලා මම සාරිපුත්‍ර සාන්තට බැන්න වෙනවා. ඔය කියන ක්‍රමෙන් මොග්ගල්ලාන සාන්තර නිග්‍රහයක් වෙනවා. නමුත් දෙනම වහන්සේලා දැහැගසව් වෙච්ච නිසා මේ ලෝකේ ඉන්න ජනතාවගෙන් 50ක් සැපයක් ඇති වෙච්චාම ඒක ditta ධම්ම සුඛයට හෝ ඥානපටලාභයට යන්නේක ලොකු දෙයක් කියලා හිතනවා. 150ක් සති සම්පජඤ්ඤය සහ ආශ්‍රවක්ෂයට යොදනවා. ඉතින් සරුවචන්සේ බේරිම සඳහා කියනවා සමාධියක් ඇති වුණොත් ඵල හතරකට තියෙන හතරමං හන්දියකට වැටෙන්නේ ඕනේ පාරක යන්න පුළුවන්. ධිට ධම්ම සුඛ වශයෙන් ලැබිච්ච සමාධිය සුවින්ද පුළුවන්. ඥානපටිලාභේ යන්න පුළුවන් විදිහට මොනවාද දිබ්බ දිබ්බ චක්ක දිබ්බ සෝත මේ පෙරවිසු කඳ පිළිවෙත දකින්න. නමුත් ඒව පැත්තක දාලා සති සම්පජාඤ්ඤය වඩන්න පුළුවන්. මේ මොහොතේම ඒ ගත්ත අරමුණම ධාතු මනසිකාරට දානවා. නැත්නම් ආශ්‍රක්ෂයට යන්න පුළුවන්. උන්වහන්සේලා එතනදී යම්සි පරිශීලනයක් කරන්න උත්සාහ කරේ ඒගොල්ලොත් එක්කම සමහරක් වෙලාවට සරු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ මේ ඊට ආත්ම ගන්න ඉස්සෙල්ලා මේ තමන්ගේම මෑණින්ම පෙරේතියක් වශයෙන් දැකලා සාකච්ඡාවක් කරමු. ඒ වගේ දේවල් මම හිතන්නේ අනාගතයට තැම්පත් කරලා තියෙන උත්සාහ කරන්න ඇත්තේ මොන හරි පෞද්ගලික වෙන ආකාරය පිළිබඳව පරීක්ෂණයක් නේද එතන කරලා. ඔය ඔක්කොම සම්මුති සත්‍යයට වැටෙනවා. කිසියම් પરමාර්ථ පැත්තට යamak නැහැ. සද්ධාව නැති කරන සද්ධාව ඇති කරනවා. ඒ කියන්නේ ආගමික හැඟීම් ඇති කරනවා. ඒක නෑ කියන්න බෑ. නමුත් ඒ වැටෙන්නේ සම්මුති සත්‍යයට. විපස්සනා සමාධියෙන් තමයි අපි ටර්න් එක ගන්න හදන්නේ પરමාර්ථය පැත්තට නමුත් ඒකට බාධාවක් වෙනවා 100%ට. ඉතින් එහාට තියෙන අවස්ථාව තියෙන කැමැති නම් මේ පාරේ යන්න පුළුවන්. මේ නැත්නම් මේ පාරේ යන්න පුළුවන්. ඒක සරුවචන්සේ පෙන්ලා තියෙන මිසක් උන්වහන්සේ කියන්නේ මෙයා කරන එක හොඳ එක නා මෙයා නරකයි කියන එක කියන්නේ ඒකේ පුද්ගලයාට සුද්ධ අවස්ථාවක් ලැබෙනවා. සම්මාදිට ඒකෙදි මට හරි ලේසි මිත්‍යා දෘෂ්ටික හඳුල්ලා දෙන්න කණ්ණාඩි ඉස්සරහට යන්න. එතකොට ටක් ගාලා අහුවෙන. ඕනම කෙනෙකුට මිත්‍යා දෘෂ්ටික බලන්න ඕන නම් කණ්ණාඩියක් ඉස්සරහට ගියම හරි. ඒ කියන්නේ ඔය මේ මම මේ පර්ත් වලදී අහනකොට ඉන්න සීරියස් සිංහලෙන් උත් අහන්න දුන්න උත්තර ඉංග්‍රීසියෙන් ගියේ. ඊට පස්සේ ආංශයේ මේ අඥානය අඳුරාගන්නේ කෙසේද? ඊට පස්සේ මම ගෝ ලයිස් රයිස් මිරර් එකක් ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම දැක්ක හැකි. මුළු සභාවම hina වෙලා. ඊට පස්සේ සභාවෙන් ඒක වෙලාවට වැඩි නෑ. ඔව්. ඉතින් එහෙම කිව්වනම් මේ මට කන්නඩියක් කළොන හරි. ඉතින් මං කෝ ඒක වෙන කෙනෙක් ඕනේ නෑ. Tamanටම පුළුවන් මිත්‍යා දෘෂ්ටිය කවුද? එහෙනම් මේ ඥාඥානය කවුද? අපණ්ඩිතය කවුද කියලා බලන්න කන්නඩියක ඉස්සරහට ගියාම හරියි. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒක බොහොම ලාභයට සුලභ. සමා වෙන්න ඕන අපිට. ඒක කරගෙන මිත්‍රෙක් වගේ නේ. ඉන්න නිසා යන්න නැත වෙන හිමිය මහන්නේ සමා වෙන්න ඕන. මොකක්ද ආහනේ කියන්නේ? මම කිව්වේ එහෙම කිව්වේ මහන්නේ ඔබ වහන්සේම අපි කල්යාණ මිත්‍රෙක් වශයෙන්ම සරකන්න ඉපයි. නෑ මම මට ඕන කරන්නේ මේ ප්‍රශ්න නෑ මට කියන්න පුළුවන් මේ සම්මියා දෘෂ්ටිකය පෙන්වන්න කියන්නේ සම්මියා දෘෂ්ටිය කියලා මිනිහෙක් නෑ අනාත්මයක් තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියට යනකොට ආත්මයක් තියෙනවා. හැඩයක් තියෙනවා ආකාරයක් තියෙනවා. ඒක පෙන්වන්න පුළුවන්. ඒක පෙන්වන්න තියෙන කන්නඩි ඉස්සරහට ගියාම. නෑ ඒ ඔය ඒ කියන්නේ මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා. ඔය ලක්ෂණ හත් ඒකට කියන්නේ තියෙන අරක තමයි උත්තරේ මේ කරගෙන යන වැඩේ තියේදී ප්‍රශ්න අහා පමා වෙනවයි කියලා කියන්නේ තවත් මිත්‍යා දෘෂ්ටියකට උඩ යන්න හදන. ඉතින් මම කියන්න හදන්නේ ඔක අතහැරලා කරන භාවනා කරමු සාකච්ඡා නැතර කරමු ඉවරයි. ඒකට අපි කෙලින්ම යන්නේ සම්මාදිට්ඨියට. ගරු ස්වාමීන් වහන්සේ රාත්‍රී ධර්මදේශනායේ ඔබ වහන්සේ නාම රූප පරිච්ඡේදඥානය ගැන තතු සඳහන් කළසේක. ආනාපානේ වර්ණ යෝගාචරය නාම ධර්ම රූප ධර්ම වල ලක්ෂණ ක්‍රියාවලිය සහ ආසන්න උපකාරක ලක්ෂණ දැනගෙන ඒවාම සිත පතුරවා නාම රූප පරිච්ඡේද ඥානය වඩා ගන්නා හැටි පහදා දෙනු මැන දෙවියන් සරණයි ඉංග්‍රීසි සමරින් ඒකදී කරන්න තියෙන්නේ කෙටි කෙටි සටහනක් දෙන්න පුළුවන් ආස්වාද ප්‍රසආසනයේ සක්මන් කරනකොට පිම්බීම හැකිලිම කරනකොට ආනාපානයේදී රූප ධර්මයේ වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතු. ඒක දකින්න හිත තමයි නාම ධර්ම වෙන්නේ. ඉතින් ඒ නිසා ආස්වාද කරනකොට මේ වායෝ පොට්ටබ්බ ධාතුව හැපීම, උෂ්ණය, සීතල, වදින තන වශයෙන් නාම ධර්මයේ රූප ධර්මයේ දැනගන්නවා. ඒක ප්‍රස්වාසයේ වෙන්කොට දැනගන්න එකට නාම ධර්මය කියනවා. එච්චරයි. සක්මන් කරනකොට දකුණු වැටෙනකොට දකුණේ ස්වභාවය මේකයි කියලා. හැපීම උණුසුම සිසිලස වශයෙන් දැකේ රූප ධර්මය. ඒක වම නෙවෙයි මේ දකුණ මේක සද්දයක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි. මේ වමමයි කියලා ඒක වෙන්කොට දැනගන්න ගතිය නාම ධර්ම. ඉතින් ඒ දෙකෙල්ල වෙනවයි කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. නමුත් එන එන අරමුණේ කෙල්ල වෙනවයි කියන එක මහා ලොකු දෙයක්. අපිට ඒක වෙලාවකේ කල්ලාන එක ලොකු දෙයක් නෙවෙයි. ඊට පස්සේ අපි යෝගාවචර වෙනවා හදන්නේ කියන්නේ අත් දකින්න, අත් විඳින, යන, එන, කන, බොන සෑම තැනකදීම ඒ දැනෙන දේ රූප ධර්මේ ඒක අනිත් දේ වලින් වෙන්කොට හඳුනාගන්න එක නාම ධර්ම කියලා බැලුවොත් අපි එතනින් එහාට යන්නේ මේකෙදීම හිත වර්තමානෙම රැඳෙනවා. මෙතනම රැඳෙනවා. මංගාවම රැඳෙනවා. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ එතනදී ඇති වෙන වේදනාව එතකොට සංඥාව ඒ ඒවත් හිතන්න ඕනේ. ඒ ඔක්කොම අතුරු ප්‍රතිඵල. හිතන්න ගිය ගමන් ප්‍රകൃති කැඩි. ඒව ස්වභාවයේ නාම රූප බෙදමින්ම බෙදමින්ම වර්තමානයේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණ දිගට යනවනම් ඒක නොවි නෑ වෙන්නේ නෑ. අනිවාර්යයෙන් මේක යථාකල් කියනවා යථාභාගටම විපස්සනා බිනිවේසෝ යම් තැනකින් ප්‍රකට පටන් අරගන්න පච්චා අනුපහට්ටේනපි අනුප අනුපහට්ටේනපි උපායන උපට්ඨපෙත්ත සම්මසිතබ්බං ඉස්ලාම දකින්න ප්‍රධාන දේ බලනවා බලාන බලාන වෙනකොට ඉතුරු ඒව අනිවාර්යයෙන්ම පස්සේ අහුවෙන්න පටන් අරගන්න. නිසා පළවෙනි සැරේ 100ක් අල්ලන්න බෑ. අනිත් එක පළවෙනි සැරේ ඔක්කොම සංකීර්ණ සමීකරණ ඔලුවට දාගත්තොත් භාවනා සරලකම ගන්නවා. ඉතින් අපිට තියෙන හුස්ම ගන්නකොට හුස්මේ වැටහීම කොහොමද? ඒක මේ ආස්වාසියම ප්‍රස්වාසිය නෙවෙයි කියලා සුද්ධ දැනීමක් තියෙනවා. ඒ නෙච්ච ඒ කියන්නේ හොඳට ඕක වැඩට බහලා. ප්‍රස්වාසියදිත් ඒ වගේම බලන්න. සක්මන් කරනවත් වමේ දකුණේ බලනවා. මලක් නෙරනකොට, බත් කනකොට හැම වෙලාවෙදී මේ ඊයේ වෙච්ච දෙයක්වත්, හෙට වෙච්ච දෙයක්වත්, අනුන් කරන දෙයක්වත් නෙවෙයි. මම දැන් මෙතන කරන දේ පිළිබඳව මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් අපි සම්පූර්ණ පිරිසුදු වාතාවරණයක් හදලා තියෙනවා. ඔපරේෂන් එකක් කරන්න පුළුවන් තරම් පිරිසුදු වාතාවරණයක්. මේක දිගට පැවැත්widetildeන තමයි අපිට හම්බෙන්නේ වගකීම. එතකොට ඒකේ මේ නාම කියනවල තියෙන වේදනා සංඥා සංකාර කැරෙන හැටි රූප වල තියෙන පට වියාපෝ තේජෝ කැරෙන හැටි නොවි නතර වෙන්නේ හොයන්න ගියොත් වෙන්නේ මේ සරල භාවයක් නැතුව යෝගාවචරය ප්‍රත්‍යක්ෂේ පැත්තක තියලා අනුමාන ඥාන වලට රජ රජකේවියක් කරනවා ඒක නම් ඉංග්‍රීසියෙන් කියලා ඉඳලා තිබ්බනේ ඔය නිසා කියවම බලන්න මම ඒක කියන්න බෑ හරි මම එකක් හරි වුද්දා කෙරුවොත් මම නෑ ඒක අනිත් කටට මම ඉංග්‍රීසි උගන්ලා තියෙනවා ඒකට එක්කෙනෙක් හරි උත්සාහයක් ගත්තොත් මම ඊට පස්සේ මංගෙන් කරන කම්ප්ලිමන්ට් එකක් විදිහට දෙනවා එක්කෙනෙක්වත් උත්සාහ කරන්නේ නැත්තම් ඈ නෑ ඒක මමනේ තීන්දුව කරන්නේ කොම්ප්ලෙක්ස් නැති කියලා මං කියන්න උත්සාහයක් කෙරුවට පස්සේ මට කිය හැකියි කිසිම දවසක අපි ඔලිම්පික් දුවන්නේ අපි වැටි වැටි 7යි 7යි කියලා තමයි පටන් අරගන්නේ. පුළුවන් දේ කරන්න එතකොට ඉස්සරහට යනවා. No. ඒක ඒ සිස්ටර්ට පාඩුවේ වැඩි. ඒ නිසා කවුරු හරි උත්සාහ කරන ඈ හරි ඒ නිසා කවුරු හරි මම ඉල්ලීමක් කරනවා මේ කියප එක පිළිබඳ උත්සාහයක් ගන්න. එනිසා කවුරු උත්සාහ ගත්තොත් මම ඒකට දෙන කොම්ප්ලිමන්ටරියක් විදියට මම ඊට පස්සේ පැන පැන ඈ අයිති එහෙනම් අපි මෙතනින් සාකච්ඡා නතර කරලා නෑ නෑ මම මම හරි තව කටියට නැගිටින්න ඉඩ දෙන්න ඕනේ. මමත් නැගිට්ටි ওই විදිහට තමයි. ඒ නිසා කවුරු හරි උත්සාහයක් කරන nothing like trying. ඔය කොනක ඉන්න කෙනෙකුට අනිනවා. එතකොට මම දන්නවා මේ මේ කියන්නේ මේ අත දෙන්න අත දෙන්න පුළුවන් ට්‍රස් කරන්න පුළුවන් ඒ කියන්නේ තියන්න පුළුවන් විචාර කරන්න බෑ ඒ නිසා මම කරන්නේ කරබන දන්න ටිකවත් කියන්න තු නිකන් කවුරු හරි උත්සාහයක් කරනවා දැන් කීයද වෙලා නැත්තම් එහෙනම් අපි කොහොමඩක්වත් නැත කරන්න එනවා නෑ එක වචනකින් හරි උත්සාහ කරුවේ නැත්නම් ඒකටම දෙන දඬුමක් විදියට ඒකට කරන මොකද්ද මේ මේ කෙනහිල්ලක් විදියට කියන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි සිංහල පළවෙනි කොටස විතරක් තියෙනවා දෙවෙනි කොටස පරිවර්තනය වුණේ නෑ නෑ නෑ පළවෙනි එක තියෙනවා වෙත්තුමනි මහත්තයා ඈ මෙහි නෑ මේ ටිකවල තියෙනවා පිටපත්තව හතර පහක් ඇති එක. එච්චර අමාරුත් නෑ ඒක ටයිප් එක මේ ඕන ප්‍රශ්නේ ක්‍රමිකෙන් මේ යුනිවර්සිටි කීදී රේණුගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් කවුද හරි කොහොමද උත්තර දෙන්නේ කොට try try nothing like try මම අපි මෙතන මේ මේ මේ අපේ ඇතුලේ ෆැමිලි ගෲප් එකක් නේ නිසා කාට වරදින්න දෙයක් නැහැ. උත්සාහ කරන්නේ නැත්තේ මේ සබකෝලේ එහෙම නැත්නම් මොනවද ඒ වගේ නිකන් කෙලස් දෙකක් නේ. ඒක ඇත්තට ලොකු බල කෙලස් නෙවෙයි. ඔක කඩාගත්ත ගමන් ඊට පස්සේ යනවා දිගටම. බැරි කට්ටිය. බැරි බැරි කට්ටියකට මම කියන්නේ පුළුවන් කෙනෙක් බැරි කෙනෙක් ගැන සලකලා උත්සාහ කරමු. එච්චරයි මම කියන්නේ. ඔව්. ඒක මට ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් අපි මෙතන නතර කරන්නයි හදන්නේ සාකච්ඡාව. කියන්නේ ආණ්ඩි ඔක්කොමලා ආණ්ඩි එක එක්කත් කැමති නැහැ තමන්ගේ මිටක් දාන්න. කවුරු හරි තැම්බෙන බත්තලිය මමත් කාලේ යන්නම් කියලා ඔක්කොම වට කරගෙන ඉන්නේ. ඒ ආණ්ඩි කතාවල් අපි ළඟ නැහැ. තම තමන්ගේ මිට Singling. Sister, this is a trial for you. Mr. Gamini will give you a translation. I will correct definitely the question. Anapanikanawa. මොකද ප්‍රශ්න කියවන්න හදලා රාත්‍රී ධර්මදේශනාවේදී ඔබ වහන්සේ නාම රූප පරිච්ඡේද ඥානය ගැන සතු සඳහන් කරසී. ආනාපානේ වන යෝගාවචරය නාම ධර්ම රූප ධර්ම වල ලක්ෂණ ක්‍රියාවලිය සහ ආසන්න උපකාරක ලක්ෂණ දැනගෙන ඒවා මත සිත පතුරුවා නාම රූප පරිච්ඡේද ඥානය වඩා ගන්න හැටි පාදා කියන ආස්වාද ප්‍රසආතය කරනකොට ඒකෙන් නාම රූප අල්ලන හැටි දැන් කවුරුහරි උත්සාහයක් කරුවොත් මම ඉන්නේ ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ මේ. ෆුල් සර්විලියන්ස් ඉන්නේ දෙන්න උස්සලා දෙන්න. physicality mentality matter and name ඕන එකක් හිතයි. ඒක අනාලයි. වචනවල තියෙන්නේ ඒකයි මේ මෙහෙමක් කරත් නැත්නම් නෑ සිංහලෙන් කියනවා නම් මම නැවත සිංහල උත්තරේ දෙනවා ඒක අහගෙන ඉංග්‍රීසියට දාන්න අපි ආනාපාන සති භාවනාව කරනවා ආනාපාන සති භාවනාවේදී අපිට ආස හුස්ම ගන්න එක නෙමෙයි අපි එල්ල කරන්නේ අපි ඒක දෙකට කඩන්නනේ හදන්නේ රූප වුණාද නාම කොටස කියලා බලන්නනේ ආනාපානෙදී හුස්ම රැල්ල තමයි හුලන් ටික තමයි රූප ධර්ම වෙන්නේ. වායෝ පොට්ටබ්බ ධාතු රූප ධර්ම වෙනවා. ඒ රූප ධර්ම වල වදිනකොට අපි දැනගන්නවා මෙන්න මේ රූප වැඩිම හුස්ම රැල්ල වැඩිම නිසා සීචුලසක් උණුසුමක් පිටිමදින ගතියක් ඇදිලා යන ගතියක් කෙටි ගතියක් දේවල් දැනෙනවනේ අපිට. ඔක්කොම රූප ලක්ෂණ. ඒ දැනෙන දේ මේක ප්‍රස්වාසය නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි සද්දයක් නෙවෙයි කියලා ආස්වාසයමයි කියලා දැනගන්න ගතිය නාම ධර්මයි. එතකොට හුස්ම ගන්න වෙලාවෙදීම අපි දන්නවා මම මේ ඉන්නේ මෙනේ කරන ආශ්වාසයේ ආශ්වාසය මට වැටෙන්නේ ඝනකමක් සීතලක් පිරිමැදීමක් දිගක් කොටක් වශයෙන් දැනනවා මේ දෙක තමයි නාම රූප කියන්නේ වෙන මොකක්වත් නැහැ. එච්චර සරල දෙයක් ඒ නිසා ඕනම කෙනෙකුට මේ නාම රූප වලට බහිනවා කියන කමාරු නැහැ. අමාරු දෙ වෙන්නේ ඒ ඇති කරගත්ත වෙනස දිගට ප්‍රසවාසයටත් පවත්වනවා දිගට දිගට යන්න පුළුවන් නම් ඒක ලොකු අමාරු කෘත්‍යයක්. මේ අහන්නේ ප්‍රශ්න කොහොමද දෙකට වෙන් කරගන්නේ කියලා. You identify the in-breath as the in-breath, out-breath as the out-breath. So that identification is the ment- mentality. Then ma- what is the materiality? Material breath is the ma- material. What is the breath? Inhale. No. What is the what is the, how do you feel the air? How do you feel the breath? It touch, uh, on the The nose- touch, nose. the heat, the cold, the stiffness, the tension. Everything is the materiality. Understanding either heat and cold difference, in breath out out breath difference, it is the mentality. That's all. තවත් ඒක සුද්ධ කරලා ආයෙ කියමු බෑන කවුරුහරි එතකොට අපිට පිරිසුදු හොඳ ස්ටෑන්ඩඩ් උත්තරයක් ගන්න පුළුවන්. ෆයිට් එකක් දෙන එකයි තියෙන්නේ. එහෙමයි කොට ගන්න තියෙන්නේ. ඔක්කොමලා මේ ඒක තමයි වෙන්නේ. Sister, you have to learn Sinhala, that is easier. Because everyone is very shy. Everyone is uh, backward, telling they don't. We don't know the words. Yeah. Not, not. I am not being tough. I am telling. I am going to make the main advantage, main advantage of your presence, so that they also will train how to express my my English in my Sinhala in English. Because they are good in English. That's all I am doing. I am not tough. හිතන මෙතනදී ප්‍රධාන උත්සාහය කරන්න ඕන අපේ පොඩි හඳුරන වහන්සේ කියලා මම යෝජනා කරා. උන්සා මේ විදිහට ඇත්තම කියනවා නම් ඒක ඉංග්‍රීසියට දාන එක නෙමෙයි තියෙන්නේ සිංහල අයවත් තේරුම් ගන්න එකයි වටනා දේ. මේ රූප ධර්මයේ කියලා කියන්නේ මෙතන දැනෙන උණුසුම සීසත කම්පන චංචල ගතිය. ඒක මේ වෙන දෙයක් නෙවෙයි මේකමයි කියලා දන්න එක නාම ධර්ම ඔච්චරයි. ඒක ඕනම කෙනෙකුට වැසීලි කරනකොට කරත හැකි, කැසීලි කරනකොට කරත හැකි, කනකොට කරත හැකි. ඒකයි බුදුරජාණන්සේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්හි භාවේ ඕන තැනක කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගත්ත ගැම්ම දිගට පවත්තන එක. එනිසා හැම වෙලේම කරන්න බැරි බව දන්නවනේ. එහෙම නොදන්න කී දහයක් ඉන්නවද ලෝකේ? පුළුවන් වෙලා ඒකත් විඥානයනේ ඒකත් ඥාමරයක් නේ. දැන් මේ වෙලාව පුළුවන් දැන් වෙලා බෑ. ඒකත් අපි කරපු සෙන්සේෂන් එක මම මම හිතුවේ ගන්න ඒ කියන්නේ heat, cold, stiffness, tension movements they are matter. ඔව්. නෑ හැපෙන තැන උණුසුම, සිසිලත, කම්පන, චංචල, වැගෙන ගතිය ඒව ඔක්කොම රූප ධර්ම. ඒව පට වියාපෝ තේජ වශයෙන් පස්සේ අපිට ගොනු කරලා පෙන්න තැකි. ඒක මේක නෙවෙයි අරකයි කියලා වෙන් කරන එක නාම ධර්ම. ඔව්. සෙන්සේෂන් එක කියන්නේ වේදනාව. නාමයේ නාම රූපේ නාමයේ කියන්නේ නාම මාත්‍රය. ඔව්. නාම රූපේ රූපේ කියන්නේ නාම රූපයක්. නාම රූපයක්. නාම මාත්‍ර රූපයක්. නැත්නම් ඒක ඊට වැඩි අර මේ කෑලි වලට අල්ලන්න පුළුවන්. නෑ ඒව දාගත්තොත් අවුල් වෙනවා අපිට ඕන කරගෙන බබාගේ භාෂාවෙන් කියලා දෙන්න මේ සංස්කෘත වචන අයින් කරන්න මේ කතා කරන්න දැන් ඒව දාගත්තොත් අවුල් වෙනවා මේ උණුසුම සිසිලත කම්පන චංචල ගතිය කියලා කියන්නේ රූප ඒක උණුසුම සිසිලිතේ බෙන්කොල් හඳුනගන්න එක නාමයේ මේක සද්දයක් නෙවෙයි කියලා දැනගන්න එක නාමයේ. ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්න එක නාමයේ. ඒ නිසා මේක බොහොම මේ එදිනෙදා ජීවිතයේ වැඩක්. ඕනනම් ඒක මහා ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ ඔව්ව ගත්තොත් එහෙම මේ වැඩේ වෙන්නේ නැහැ. ඔය ඌ මොකක්ද මේ වෙලාවේ තියෙන හුස්ම ගන්නකොට හුස්ම වදන්නවා හේතුඵල කියන්නේ පස්සේ වෙන විශාල බරපතලක්. අපිට ඕන කරලා තියෙන හුස්ම ගන්නකොට හුස්ම බව දන්නවා. යනකොට යන බව දන්නවා දෙච්චරයි. දන්නේ කොහොමද? ඒකට අදාළ අත්දැකීමක් තියෙනවනේ. ඒකට අදාළ වින්දනයක් තියෙන එච්චරයි. එහි වින්දනේ අරක නෙවෙයි කියලා දැනගන්න එක නාමයි. මට වෙන්නේ පරිවර්තනේ නෙවෙයි අමාරු මේක. කට්ටියට හිර වෙලා තියෙන්නේ මේ කීයපු දෙක සිංහලෙන් අවතවරන්න නැති එක. නෑ වචන නෙවෙයි. මේ සිංහල තේරිලා නෑ. තාමත් තේරිලා නෑ මේ මොන තියා මම ඒක තේරුණා නෑ කියලා කිසි තරහක් වෙන්න බෑ. මොකද මේ පුංචි දේ වුණාට නාම කියන්නේ නේම් කියලා කියනවා මෙන්ටැලිටි කියලා කියනවා. රූප කියනවා materiality matter. material වලට materiality එතකොට මේ feeling perception ඒ ඔක්කොම නාම වලට ඒ වචන දාන්න ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් දාන්නකොට දැයි සිංහලෙන් කරනකොට පුළුවන් තරම් කිසිම තාක්ෂණික වචනයක් පාවිච්චි කරන්න එපා පාවිච්චි කරපුවම කට්ටිය පසට යනවා ඒකට කියන අප්පා ස්වාමීන් වහන්සේ තරවක වැටෙන්නේ මාන වෙන්න ඕන එකට ඉසපන්නේ. නෑ නෑ ඒ ඒ ඒ කරප්ට් වෙච්ච කට්ටියට අපිට ඕන කරලා තියෙන කිසියම් දෙයක් නැති පළවෙනිම එක කරන්නේ මොකද්ද නාම රූපේ. නාම රූපේ කියලා කියන්නේ මේ ඇවිල්ලා වදින හැප්පෙන දේ රූපේ. ඒක දැනගන්න දේ නාමේ. දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය වෙන්කොට දන්නා ස්වභාවය. මේ අත වැදුනේ පිටියක නෙවෙයි අතේ කියලා දන්නකම්. ඉතින් ඒක ලොකු සංහසේ ලස්සන කියන්නේ මේ ආස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය කියලා දන්න ගණන්. එච්චරයි. ඒකයි ඔය කමඨාන් සුද්ධ කරන අහන්නේ ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරලා හඳුනනවාද කියලා. ඉතින් හුඟ දෙනෙක් ඒක අහනකොටම කලවම් වෙනවා මෙච්චර කල් හුස්මරන් තියෙනවා අපිට ආස්වාස ප්‍රස්වාසය වෙන් කරලා කියන්න බෑ. ඒ කියන්නේ තාම අර මේ දෙක අතර වෙන්කොට හඳුනා ගැනීමක් තාම භාවනා කරුවට යෙදිලා නැහැ. පළවෙනි කොටස කරලා තියෙනවා. ඔබanse කියන භාවනා කරන අතර ආස්වාසී කියන්නේ ඇතුළට යන උස්ම කියන එකයි ප්‍රාස්වාසී කියන්නේ එළියට යන වාතධාරාවයි කියන දන් එකක් දන්නේ නෑ. නෑ නෑ ආස්වාස කරනකොට ආස්වාසේ ප්‍රාස්වාසේ වෙන් කරලා අඳින අඳුන ගන්න දන්නේ අත්දැකීම වෙන් කරලා දැනගත්තට කියන්න ඒක භාවනා බව දන්නේ නෑ. ඈ ඒක ඒක වටිනා ඒකයි වටිනාම දේ බව දන්නේ භාවනාවේදී ඒක ඒක උදාහරණේ ඉතිරියම කිව්වම අවබෝධ කරගන්න එකට වැඩි එක්ස්ප්ලেইন කරන එක තමයි නෑ ඒකයි මම මේ වෙලා ගන්න ඒකටයි මොකද කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ ආශ්‍රාසදී අර හුස්ම ටික කොටයි වගේ ප්‍රාශ්වාසයේ දිගයි ඒ ටික එහෙම වෙන් කරලා අඳුර ගන්න එක දැන් ස්වාමීන් දිග මොකද්ද? දිගයි කියලා අත්දකින්නේ මොනවද දිග? ඒ වායුව කියන එක නෙවෙයි අපිට කියන්නේ කොයි හැපීමක් කියන්නේ කුණුසුමක් කියන්නේ කොයි කම්පනයක් කියන්නේ එතකොට නම් දිග කියකේ දිග කියලා කියන්නේ යමක විශේෂ ලක්ෂණයක් මිසක අත්දකින්න දෙයක් නෙවෙයි මොනවද දිග හැපීම දිගට උණුසුම දිගට ගැටීම දිගට කිව්වනම් ඔන්න මට ඕන උත්තරේ ලැබෙනවා දිගයි කොටයි කියලා කියන්නේ අහසීරක් ඇඳා වගේ තේරුමක් නැහැ නිසා කියනකොට කියන්නේ මට හැපීම දිගට වැටුණා. හැපීම කෙටියට වැටුණා. උණුසුම දිගට වැටුණා. උපම කෙරුවේ එහෙනම් 100%ක් ලකුණු හම්බෙනවා. හොඳයි නරකයි ටිකයි කොටයි කියවට මේකේ තේරුමක් නැහැ. මොකද්ද හොඳ? මොකද්ද දිග? ඒ කියන ඒ එතකොට ධාතු ලක්ෂණයක් දාන්න වෙනවා. එක්ක ඝනකම, එක්ක සීතලද, එක්ක කම්පන, එක්ක චංචල දාන්න. ඊට පස්සේ ඒක දිග ගැටි බවෙන් ඒක විශේෂණය කරන්න පුළුවන්. එනිසා මේක භාවනාවේ 150ක්. මෙන්න මේ Taman අත්දකින්න තිබෙම කියන්න පුළුවන් නම් මේ දවස් 10 නෙවෙයි අවුරුද්දක් ගත කරලා පාඩුවක් නෑ. මේ අවුරුද්ද නෙවෙයි 10ව 10ක් කරත් මේක තේරුම් ගත්තේ නැත්නම් ඔක්කොම ගඟටින් ගැපුවා වගේ තමයි. කොච්චරද භාවනා කරනවා ආශාසෙ මට වැටෙන හැපීමක් විදියට ආශාසෙ මට වැටෙන උණුසුමක් විදියට ආශාසෙ මට දැනෙන කැප්පේ. එහෙම කියන්න බැරි නම් මං කියන්නේ ආභාව්‍ය පුද්ගලෙක් නරක පුද්ගලෙක් නෙවෙයි. මේ ප්‍රකාශ කිරීම දන්නේ නැතිකම තියෙන. කමඨාන් සුද්ධ කරන්න දන්නේ, සාකච්ඡා කරන්න දන්නේ, කියන්න දන්නේ. ඒක භාවනාවේ 150. ඒ කියන්නේ කුරුසදේම වෙනස් මොනවක් කතා කරන්නේ. ඒවා ගිය ගමන් සංකේනම නාම රූප මේ වේදනා සංඥා සංකාර පට වියාපෝ තේජෝ හේතුඵල ඌ ඔක්කොගෙම කරන්නේ මේක සංකීර්ණ කරන එක. මේ දැනෙන දේ දැනෙන වචනේ ගොඩේ භාෂාවෙන් කියන්නේ. මොකද්ද දැනුනේ? පය තියෙන ගන්නකොට සීතල බාහක් ලැබෙනවා. ඊට පස්සේ මේ ලොම්නස් විද්‍යාව. ඔව්. and also there's a, there's a friction, yeah. friction, uh, coolness, and a long breath, a long intake. When you are uh, breathing out, you get short breath, uh, no friction, and short breath, uh, uh, little amount of air comes out. So they're perfect. So you have to tell, when I take in-breath, I note it as in-breath, I feel the friction, I feel the longness, I feel the heat. When I when the out breath, I note it as out breath, I feel the effortlessness, frictionlessness, shortness. Perfect. ඒක තමයි friction you feel longer. Friction you feel shorter. Or heat you feel longer time. Heat you feel short time. So you have to fill that gap you can just keep the අපිට විශේෂණ පදේ විතරක් කියලා බෑ adjective only the adjective using without using the body what you are talking about useless ඔව්. මොකද කියන්නේ? නෑ. දැන් මේ ඉංග්‍රීසියට පරිවර්තන කෝකෝ වෙතා සිංහල කට්ටියට තේරිගෙන එනවා කියලා මට හිතෙනවා. ද එහෙමද? එහෙනම් ටෆ් වෙන්න හදනවා. හරි කරමු බහුවචනෙන් ඕනේ කරමි කියන්නේ ඉවරයි. මොකද මේ අපි කරමි දැන් මං කියේ බද්දා කිව්වම ඉවරයි මොකද කියන්නේ කිරියකට තේරෙනවද මට එච්චරයි වුණ කරලා තියෙන ඔක්කොම කරලිවල මේ අලුතෙන්ම පටන් ගත්ත මිනිසෙකුට තේරෙනොත් අපි ඔක්කොම දිනු තාම ඒකවත් තේරෙලා නැත්නම් අපි බොහෝම අනුකම්පාවෙන් හෙටත් මේකම කතා කරනවා අනිද්දාත් මේකම කතා කරනවා එනේ එතනින් පටන් ගත්තට පස්සේ කුඤ්ඤ බහිනවා මේ කුඤ්ඤ අවුල ගන්නයි අමාරු මේ මොකද්ද මෙච්චර මේලි කියන නාම රූප පරිච්ඡේද ඥානෙ මොකද්ද ඒකෝයි කියන කිසිම රටාවක් මේක නෑ ඕනෙම දෙයක් අත්දකින්නේ අපි ඒකේ ගැටුමත් එක්ක. ඒ ගැටුමට හිත ගියා නම් එච්චරයි. ඒ කියන්නේ එතන හිත හිටියනේ මම දැන් මෙතන හිටලා තියෙනනේ. ඒක කෙලින්ම ගුරුවරට කියන්න පුළුවන් අර කිව්වා වගේ මට මේකේ ඝර්ෂණයක් වැටෙනවා. මට මේක උණුසුමක් වැටෙනවා, දිගට වැටෙනවා. පිට වෙනකොට මේ හැපීම වෙහෙස කර නැතුව වැටෙනවා. කෙටියට වැටෙනවා කියවනේ. ඉතින් හොඳටම දන්නවා පොතක් බලලා නෙවෙයි මේ කියන්නේ අත්දකින්න දේ. අන්නේ විදිහට මේ මලු දෙක වෙන් කරන එක ආස්වාස මල්ල මෙහෙමයි ප්‍රස්වාස මල්ල මෙහෙමයි හැපෙනකොට මෙහෙමයි කියලා කියන්න පුළුවන් ගතිය ඒක තමයි අපිට කිසි කෙනෙකුට චැලෙන්ජ් කරන්න බැරි අපේ අස්පනා අපිට අත්දැකීම කියන්නේ ඕකට භාවනාවෙන් අපි එන්න හදන්න ඕනොත් එන්න තමයි නෑ ඇත්තටම ගන්නත් පුළුවන් ඒකෙදී ඔය මේ මේ නාම ධර්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන නිසා තමයි රූපණේ වෙන නිසා රූප කියලා කියන්නේ. නාම ධර්ම කියන එකේ නාම රූප ධර්ම අතර අර යට නූල වගේ කනෙක් කරගෙන කනෙක් කරන දෙනවා. ඒක රූප දිරන රූප දිරච්ච දෙයක්. චෝක්කැලියලි වගේ හදපු එකක්. නාම ධර්ම තමයි මේ පටලවල අපි ගෙනියන්නේ. ඒ රැටන් එක කියන්නේ ඒක දින ආස්තරණේ හැදිලා තියෙන නාම ධර්ම වල. ඒකත් සෝන් ඉන්ද්‍රන්සගේ එක්සැම්පල් එක විදිහට මේ හොබින් එකේ නෝන තමයි නාම දාන්නේ. ඔව්. උඩින් යන්නේ රූපේ. පේන එක. කියන්නේ ගහක යට මුල නාම ධර්ම නම් කොළ ටික රූප ධර්ම. ඉතින් ඒකෙන් පේනවා යට වැඩෙනවයි කියලා. ඒ වගේ මේ දෙකක එකතුවක් ඕනේ අම්මයි තාත්තයි දිනෙක ඕනේ. අපුඩිය ගන්න අත් දෙකක් ඕනේ. නාම රූප දෙකක් වෙන නිසා මුළු ලෝකෙම ද්වයන්නිසිතයි. දෙකක් තියෙනවා. ඒ නිසා හැම අත්දැකීමක අඩු ගානේ පැලිරක් තියෙනවා. දෙකක් තියෙනවා කියලා දැනගත්තොත් ඒක ඝණයක්, ඒක පුද්ගලයෙක්, ඒක ස්ත්‍රියාවක් මේක නෙවෙයි තියෙන්නේ දෙකක පූට්ටුවක් කියලා වෙන්නේ දෙක විතර නාම රූප ධර්මයෙන් කරන්නේ. يعني මේක මේ ඝණයක් නෙවෙයි. ඒකකයක් නෙවෙයි, එන්ටිටි එකක් නෙවෙයි, දෙකක පුරුද්දයක්. දෙකක පිරිද්දීම. ඕගනික් කනෙක්ෂන් එකක් නෙවෙයි. ෆිසිකල් කනෙක්ෂන් එකක්. ඒ දෙක වෙන් කරන්න පුළුවන්. පළු කරන්න පුළුවන්. එහෙන් රුපියල් එක්ක මෙතනදී ඇහැට රූපේ දකින්න එක විතරයි වෙන්නේ. දැන් මෙතන සිගල් කනෙක්ෂන් එකක් ඇති වෙනවා. පැහැදිලිව. දැන් මේ මේ කැමරාවේ සෙන්සිටිව් මේකට ආලෝකයක් වැටිච්ච ගමන් ඒකේ පිච්චෙනනේ කොටස. ඒකනේ අපි නෙගටිව් එකක් හදාගන්නේ. ඒ වගේ ඇහි තියෙන රැටිනා එකට ආලෝකයක් වැටිච්ච ගමන් එතන යස්ති සෛල දුස්ති මේ කේතු සෛල අතර පැහැදිලි වෙනසක් ඇති කරනවා. ෆිසිකල් තමයි ඒ ටික ඔක්කොම. ඒක මේ කැමරාවක සිදුවෙන දේ. ඒකේ ආත්මයක් නැහැ. ඕනනම් ගෑ වේදනා සංඥා සංකාර විඥාන කියලා පහතට කඩතයි. රූප ගැන අහනකොට පටවිය. ඔව්. නෑ කියන්නේ ඉංග්‍රීසියට දාන එක. ඉංග්‍රීසියෙන් දාන්නේ ඒක කරන්න බෑ. pāli භාෂාවෙන් ඉංග්‍රීසියට දැම්මට පස්සේ තේරුම් ගන්න පහසු වුණාට නියම ට්‍රාන්ස්ලේෂන් එකක් නැහැ. ආ, නැත්තම් අපි ඒක රූපියක්. මොකද යහට වැටෙන්නේ රූප චක්කු ප්‍රසාදේ. ඔබේ රූපේ වැටෙන්නේ රූප ආරම්මණය. ආරම්මණය. මේ දෙකේ ගැටෙන්නේ ආපුවම තමයි නාම රූපේ. ඔව් ඇත්තටම මේ කොයි දේ සිද්ධ වුණත් අපි ගත්තොත් මේ ආස්වාස ප්‍රසආති කරන මුළු කයම නියෝජනය වෙන්නේ හැපෙන තැනින්නේ. කයේ තියෙන ඔපේ එතනින් තමයි නියෝජනය. එතන හුස්ම රැල්ල වදිනකොට මුළු ශරීරෙටම ඕන දේවල් වෙනවා. ඒකෙත් මුළු ලෝකෙම තියෙන වායෝ ධාරාව ඇවිල්ලා එකට හේතු වෙන්නේ. එතෙන්ට එන පුංචි වාතයේ කොටසේ ලෝකයේ වායෝ වායු ගෝලේ නියෝජනය වෙනවා. ඒ දෙක අතර සම්බන්ධයක් වගේ තමයි. ඉතින් අර වැඩේ වෙන්නේ බොහෝම පොඩි සියුම් දෙයකින්. නමුත් ඒක සම්මත ලෝකයේ ඒක සත්‍යයේ පුද්ගලික විදිහට ලොකු ආයතන දෙයක් නියෝජනය කරනවා. නමුත් සිද්ධිනේ බොහොම පුංචි දෙයක් ඔතන සිද්ධ වෙන්නේ. බුදුරජාණන්සේ බස්සනවා පුංචිම දෙයට බස්සනවා. කය සකස් වෙන්නේ ආසාද ප්‍රසාදේ. ප්‍රාණේ ඒක එතන. ඔව්. ඊට පස්සේ මේ මූලික සම්බන්ධතාවය දැක්කට පස්සේ ඕන තරම් විස්තර ක්‍රම අනු විග්‍රහ කරගෙන යන්න පුළුවන්. ඒක නෑ සීමාවක්. ධර්මයේ ගැඹුරු මෙච්චයි කියලා සීමාවක් නෑ. විස්තර කළ හැකි ක්‍රම කිසිම කෙනෙකුට මෙච්චරයි කියලා කියන්න බෑ. ඕනේ අනුව මූලික දේ දැනගත්තට පස්සේ කොණ්ඩේ තියෙනවා නම් දෑතට බඳින්න පුළුවන් කියලා කියනවා. ඕනේ විදිහට විස්තර කළා දෙන්න. අපි එහෙමනම් සාකච්ඡාව නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපි පැය දෙකමාරක් ගත්තයි කියලා. ඒ නිසා අපිට 4 ඉඳලා 5 වෙනකන් මේ පරියන්කයක් කරලා 5 ඉඳලා 6 දක්වා සමාවෙන්න 7 ඉඳලා 5 දක්වා පරිය සමක්මනක් කරලා 5 සිට 6 දක්වා පරියන්කයක් කරන්න වෙනවා.